අයි මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ අපි තුන්වෙනි දවසේ අද සටහන් වෙන්නේ ධර්ම සාකච්ඡාව වශයෙන් බලන දෙවෙනි ධර්ම සාකච්ඡාව. අපි මේ සඳහා පැයක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම සභාවට සතිವಾರය යන අතර වාරෙදී ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ සඳහා පුරුදු පරිදි මයික් එක පාවිච්චි කරන්නේ මේ තිබුණ පරණ ප්‍රශ්න. හොඳයි අපිට ලිඛිත ප්‍රශ්න දැන්න තියෙනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් අපේ සතිವಾರේ පටන් ගන්න මම අරවින්දගෙන් ඉල්ලා හිටනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවසරයි ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සලායතන සූත්‍රයේ සඳහන් පරිදි කයට ස්පර්ශයක් දැනුන විට කයේ විඥාණය හටගන්නවා නම් ඒ තුලින් අස්ස වේදනා තණ්හා ආදී වශයෙන් භවයට හේතු වෙනවා නම් ආනාපාන සති භාවනාවේදී හුස්ම දැනී නොපෙනී ගිය පසු නැවත දැනෙන සුකුමතර අවස්ථාවෙන්ද වේදනා සංහා වශයෙන් ඇලීමක් සිදු නොවේද එම දැනීම කෙරෙහිද තණ්හාවක් හටගන්නා බව මට වැටහේ අනුකම්පා කොට පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක තුන් පැත්තකින් ගලවන්න වෙනවා. ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න ඕනේ. ඊපස් උත්තරේ මතු කර ගන්න ඕනේ වැදගත් ප්‍රශ්නයක්. මොකද හැම මතුවෙන ස්පර්ශයකින්ම හැම අරමුණකින්ම ඒ ඒ ద్వාරවල ස්පර්ශ හට ගන්නවා. ඒ ස්පර්ශ නිසා පුහුණු මනස සතිය නැති මනස එක්ක මන අපේ අමනාපේ පාල කරන නිසා අනිවාර්යයෙන්ම කර්ම රැස් වෙනවා භවයක් රැස් වෙනවා. ඉතින් මේකව ਸਰවඥ දේශිතයි ඒක මහා සලායතන විභංග සූත්‍රයේදී එන ගොඩක ගොඩක් සූත්‍ර වල ਸਰවඥයන් සඳහන් කරන නිසා අපි හැම මොහොතෙම භවේ වඩෙනවා. ඒක ආය මොකක්වත්ම දෙයක් නැහැ. ඒ මොකද අපි හැම වෙලාවෙම එක්ක මන අපේ උපමන අපේ ඉන්නේ. නමුත් සර්වචන්හන්සේ ඒ වෙනි දේශනාවක් කරලා පස්සේ ආනාපාන සතිය වඩන්නත් කියලා කියනවා. ඊට පස්සේ ආනාපාන සතිය ස්පර්ශය බලන්නත් කියලා කියනවා. ආනාපාන සතිය ආස්වාස ස්පර්ශය මෙහෙමයි ප්‍රසවාස ස්පර්ශය මෙහෙමයි කියලා විස්තර වශයෙන් බලන්න කියනවා. එතකොට ආනාපානේ වැඩ තුනි වෙලා යනවා නම් හරි. ඒතකොට ස්පර්ශයක් නැහැ, සලආයතනක් නැහැ, නිවන කියමුකෝ. නමුත් මේ තුනි වෙලා ගිහලා ආයෙත් ආනාපානේ මතුවෙනකොට ආයෙත් අපි ස්පර්ශය බලනකොට ඒ දෙවෙනි සැරේ මතුවෙන ස්පර්ශය හරහා භවයක් ගොඩනගින්නේ නැද්ද? එහෙම නැත්නම් කර්ම රැස් වෙන්නේ නැද්ද කියන වගේ ප්‍රශ්නයක් මෙතන මතු කරලා තියෙන්නේ මේ ප්‍රශ්නේ තියෙනවා දුර්ලකමක් සලායතන විභංග සූත්‍රයේ ਸਰවචනසේ කියනවා රූප තිබුණට ඇහැ තිබුණට චක්කු විඥානේ පහළ වුණාට ඒ පමණින්ම කර්ම රැස් වෙන්නේ නැහැ. ඒ බලපු රූපෙට එක්ක මනාපේ පහළ වෙන්න ඕන, අමනාපේ පහළ වෙන්න ඕන. එතන තමයි කර්ම රැස් වෙන්නේ. ඒක නිසා සිද්ධියක් තිබුණාට, හැට තිබුණාට, රූප තිබුණාට, කන තිබුණාට, ශබ්ද තිබුණාට ඒකෙන් කෙලස් නැහැ. ඒ දැකපු රූපේ මතින් ආශාව පහළ වුණොත් නැත්තම් නොදකින් නොපතන් කියලා ද්වේෂය පහළ වුණොත් ඒ මනාපමන අපදේකේ තමයි කෙලස් තියෙන්නේ. එතකොට අපි එදිනදා ජීවිතයේදී බලන්නෙම රස රූප, මනාප රූප, මනාප ශබ්ද, මනාප ගන්ධ, මනාප රස, මනාප පොට්ටබ්බ, මනාප ධර්ම. නොලැබෙනකොට අනිවාර්යයෙන්ම ද්වේෂයයි තැවෙනවා. එනිසා මේ දෙක නිසා කිසිම චිත්තක්ෂණයක නෑ කර්ම රස නොවන සංසාරෙදික් නොවන. ඉතින් ඒකේදී ආනාපානෙ දුන්නාට පස්සේ කෙනෙකුට ප්‍රශ්න කරන්න වෙනවා ආනාපාන ස්පර්ශය එනකොට රාගයක් ඇති වෙනවද ද්වේෂයක් ඇති වෙනවද කියලා. ආනාපානේ එහෙම ඇති නොවෙන නිසායි සර්වචනාසි අනිවාර්යයෙන්ම රාග ද්වේෂ පහළ වෙන හිතක් සහිත ඇහ කන දිවනාසය කයමන සහිත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහිත මනුස්සයර කියනවා උඹේ හිත කැමති නෑ ආනපානේ බලන්න මොකද ඒකේ රස නෑ ඒකේ තණ්හා ද්වේෂ පහළ වෙන්නේ. ඒ නිසා බලන්න කැමති නෙවෙයි රූප බලන්න ආසයි, ශබ්ද අහන්න ආසයි, ගන්ධ රස පහසනට ආසයි. මොකද ඒවත් එක්ක හැප්පෙන්න ගැටෙන්න පුළුවන්. ඒ නිසා ආනාපානය උදාසීන අරමුණක් හිත දාන්න අමාරුයි. මොකද හිත රුචිකත්වයේ දිගේ යන්නේ. කැමති නැහැ. කැමති වෙලා කොහොම හරි අමාරුවෙන් හරි හදාගත්තොත් ආනාපානෙ මතින් සියුම් වශයෙන් නම් කෙලස් පහළ වෙන්න පුළුවන්. නමුත් කෙලින්ම මට ආශාසිය තියෙනවා කියලා කාමයක් එන්න රාගයක් එන්නේ නැහැ. ද්වේෂයක් එන්නේ නැහැ. ඒ නිසා ආනාපාන දානකොට අච්චර කොන් වලට යන්නේ නැහැ මැදට වැටෙනවා. දැන් මේකේ වැදගත් සම්දිස්ථානයක් පෙන්වනවා. එහෙම ආනාපාන ගෙවිල ගිහිල්ලා ආයෙත් සියුම් මත වෙනකොට ආයෙත් ස්පර්ශය අහුවෙනකොට ඒ අහුවීම පිළිබඳ කැමැත්තක් මනාපයක් ආශාවක් පහළ වුණොත් රාගමත් වෙනවා. අහුන්නේ නැහැ කියලා ද්වේෂයක් නැදකින් ඔබතන් කියලා આવොත් ද්වේෂයක් පතු වෙනවා. නමුත් යෝගාවචරයට තියෙන්නේ මතු වුණොත් බලන්න මතුනේ නැහැ කියලා තරහ වෙන්නත් එපා මතු නැහැ කියලා ආශා කරන්නත් එපා. ඒකට මනාපමනාප දෙකෙන් තොරව මේක බලන්න පුරුදු කරන්න පුළුවන්නේ ආනාපාන වගේ මධ්‍යස්ථ අරමුණක විතරයි. ඒ නිසා අපි භාවනා මධ්‍යස්ථාන වලට කැමති නැහැ. පරියංගයට කැමති නැහැ. මොකද හේතුව අපිට ඕන ඕන දේවල් බලන්න බෑනේ. ඕන ඕන විදිහේ රුචි රුචි අරුචි ගන්නෑ. නිසා ආනාපානෙ හිත ගියත් අපේ හිත ඉච්චරම ලොකු ජයග්‍රහණයක් විදිහට දකින්නේ නෑ. නිසා ආනාපානෙ ගිය කෙනා දන්නවා ආනාපානෙ හිත කුප්පන්නේ නැතිකමම තමයි ආනාපානෙ තියෙන වටිනකම. ගෞරවය, ගම්භීරත්වය. එනමුත් වෙලාදී නීරසයි. ඒකාකාරයි. රසය තණ්හාව තියෙනවනම් කාමේ සංසාරේ කෙලෙස් සංස්කාර. රස නැති හැම එකෙම නැහැ. මේ සර්වඥාන්ත පෙන්නපු එකේ අරකම බලලා කියද හැකි ආනබණ්ඩ අපි අකමැති ඒකේ රස නැති නිසා, ඒ කියන්නේ සංසාරේ නැති නිසා, කෙලෙස් නැති නිසා, සංස්කාර නැති නිසා අපි ආනබණ්ඩ කැමති නැහැ. ඉතින් අපිට ඒ සඳහා සීල් දරගෙන ඉස්සෝදානාල භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා සීලත් පිළිසක් මැදගෙන ඉඳගෙන මේ ආනාපාන විශාල වටිනාකමක් දීලා කියන්න ඕනගේ ඉන්න පුළුවන්. නමුත් අපේ හිත රුචි කරන්නේ නිසා පුළුවන් තරම් රුචියෙන් තමන් කරන අනුකම්පාවෙන් සංසාරට බයෙන් ඉන්න ස්ථානපණ ඇති වෙනවා. වරක ඇති වෙලා ඇති වෙමින් සිව් වෙමින් යනවා. වරක නැති වෙමින් යනවා. මේ දෙකේදීම මනාපමනාව පහළ වුණේ නැත්තම් නැත්නම් අපි මේ උත්සාහ කරන්නේ මනාපමනාව පාල කරගන්න නැතුව යන්නයි. ආන්න ඒ ප්‍රයත්නයේදී භාවනා වෙහෙවනකොට මෙහෙවනකොට ඉස්සරහට යනකොට යනකොට මේ මොන ආනාපානෙ මුල් කරගෙන මතුවෙන කිසිම දෙයකට මනාපමනාව පාල නොවිනාසුළු භාවනාවක් තමයි මේ විපස්සනාව කියලා කියන්නේ. ඒක අමාරුයි. ගෝදෙනෙක් මේ මතුවෙන මොන දෙයක් හරි අල්ල බදා ගන්න යනවා නැත්නම් ගැටෙනවා. ඒක අපේ ජම්මාන්තර ගතියක්. අපිට සිදුවෙන්නේ මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන ආනපන සියුම් වුණයි කියලා පශ්චාත්තාප වෙන්නත් එපා ආයමත් වුණා කියලා සන්තෝෂ වෙන්නත් එපා කනගාටු වෙන්නත් එපා මේ වරක සියුම් වෙනවා වරක මතු වෙනවා වරක සියුම් වෙනවා වරක මතු වෙනවා මේක දිහා දිගට බලන හිටියොත් එතන පෙනේ අපි මේ මතු වෙන යන දේවල් අනුන්ගේ දේවල් ආඩම්බරයකට ගන්නෙත් නැහැ කනගාටුවට ගන්නෙත් නැහැ මධ්‍යස්ථ හැඟීමක් ඇති කර ගන්න ගන්න ප්‍රයත්නය තමයි විපස්සනාව කියන්නේ ඒක ඉබේ කෙරෙන්නේ නැහැ. එතන අනිවාර්යයෙන්ම හිත මනසිකාරය යොදවන්න ඕනේ. මෙහෙවන්න ඕනේ. සිව් වේගන යනකොට දැනගන්න හොඳයි. දැන් ඉතින් කරදර අඩුයි. නමුත් ඔය සිවුනට ආය ගොරෝසුස් වේ. ගොරෝසුනට ආය සිවුම් වෙනවා. මෙන්න මේ දෙකටම රුචි අරුචිකම් පහල කරගන්න නැතුව මනාපමනාප පහල කරගන්න නැතුව ගියොත් අන්න taxයක්. ඒස ප්‍රශ්නේ වටිනවා. නමුත් ප්‍රශ්නේ පටලවාගෙන තියෙන්නේ මේ කෙලස්, කර්ම, සංස්කාර, සංසාරේ පහළ වෙන්නේ අරමුණු මතින් නෙවෙයි අරමුණ වලට අපි දක්වන මනාවමනාවකම තියෙන. ඒ නිසා අපි අග බලා ගන්න ඕනේ අරමුණක් මතුවෙන එක නෙවෙයි අරමුණක් මතුවෙන පමණක් නෙවෙයි බලන්න ඕනේ අරමුණත් එක්කම මතුවෙන මනාපමනාව දෙක බලා ගන්න පුළුවන් නම් අපි නිදහස්. අපිට බුදුහාමුදුරුවෝ ඕන කරන්නේත් නැහැ. ධර්මය ඕන කරන්නේත් නැහැ. සංඝයා ඕන කරන්නේත් නැහැ. එනකොටම මේකට මනාපය මනාවේ පහළ වෙනවා දන්නවා. දන්නේ නැති නිසායි අපි බුදුහාමුදුරු ඉස්සරහින් තියාගෙන ධර්මයේ කාරු කරගෙන එම් වැඩ කරන සංඝයාට වැඳගෙන සීලක පිළිපිටුවාගෙන මේ මනාපමනාව දෙක පහළ වෙනකොට අඩු ගන්න දැනගන්නව දැක ගන්න පුළුවන් තත්වයට යනවනම් කෙලෙස් ඇති වෙන හැටි මෙහෙමයි නැති වෙන හැටි මෙහෙමයි ඇතිවීමට නැතිවීමට දෙවන්නේක් බලපෑමක් නැහැ තමන් ඒක දිහා දක්වන ආකල්පේ ප්‍රශ්න තියෙන්නේ කියලා තමන්ගේ වාහනේ තමන් අතට එනකොට ආධ්‍යාත්මික සුඛයක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න තියෙන්නේ මනාපමනාපේ කියන එකයි කෙටි උත්තරේ. නින්වත් ස්වාමින් වහන්සේ අද උදේ දේශනාවේදී සඳහන් වූ අභ්‍යන්තර සහ බාහිර ආයතනයන්ගේ ආස්වාදය ආදීනවය සහ නිස්සරණය පහදා දෙන්න මේ පිටිමියට විතරයි මේ බණ අහන්න දුන්නේ. ඒකට මේ කාන්තාන් ඉන්න තැන මෙවට උත්තර අහන්න ගිහිල්ලා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඒ නිසා ඒක එහෙදි තමයි කරගන්න ඕනේ. නැත්නම් මේගොල්ලෝ කියාවේ මේ පිරිමින්ට වෙනම ඇඳකින් බෙදනවා අපිට වෙනම ඇඳකින් බෙදනවා කියලා. ඉතින් මේ වගේ දේවල් තේරෙන්නේ නැහැ භාවනා කරන කෙනෙකුට. එනිසා එක්කෝ එහෙම නම් ඒගොල්ලන්ට ඒක අහන්න දෙන්න ඕනේ. ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා වැඩි හරියක් කියන කාන්තාව එතකොට මම මේ වගේ ප්‍රශ්නට වෙලා ගන්නවා කියලා කියන්නේ මම කරන්නේ අසාධාරණ දෙකක්. එකක් තමයි පිරිමින්ද විතරක් අර සංඝයාට ආහන දෙන බණට එන්න කියපේ. ඊට පස්සේ එන්න දෙන්නේ නැතුව ඉන්නම. දෙක තමයි වැඩි හරියක් අහපු නැති පිරිසක් විතර දෙන්න ගියාම පදනම ෆවුන්ඩේෂන් එක හදන්න නැතුව ගෙවල් හදන්න හදනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න මෙතන අහන එක ගැළපෙන්නේ නැහැ. මම ඒකට ඇත්තට වෙනම අහන්න වෙලාවක් දෙන්නේ නැහැ. ඒක මගේ තියෙන දෝෂයක්. මොකද අද ඒත් එක්කම අපි අර ඉංග්‍රීසි සාකච්ඡාව කරපු නිසා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න ගැනීමට සභාවට ගැළපෙන්නේ නැහැ. අපි ප්‍රශ්නේ බලමු වෙන වෙලාවක සාකච්ඡාවකට ගන්න පුළුවන් වෙලාව. ඒ ප්‍රශ්නේම දෙවෙනි එක තියෙනවා බෝධයන්තු සිවං පදං යන්න චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා යන ආශිර්වාදයයි සිතමි. හරිද? මං පරන්ති පරහන් ඇතුළේ තියෙනවා චිරන් රක්කන්තු යන්න විස්තර කර දෙන්න. ආයුබෝ වේවා. තෙරුවන් සරණයි. ආයුබෝ වේවා. තෙරුවන් සරණයි. ප්‍රශ්න විසඳගන්න. ඊගා ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී කොන්දේ සහ කකුලේ වේදනාව දැනේ. තවද එහිදී ඇස් ඇරගෙන භාවනාවේ යෙදී යෙදෙන විට එතරම්ම වෙනසක් නොදැනුණත් ඇස් පියාගෙන භාවනාවේ යෙදෙන විට ඉබේම සිත සමාධිගත වේ. ඇවිදගෙන යාමට අපහසු තත්වයක් ඇති වේ. නොයසේනම් එතනම රැඳී සිටීමට සිතේ සිටේ. ඇස් ඇරගෙන සක්මන් භාවනාවේ යෙදීම වැරදිද පහදා දෙන්න ගරු ස්වාමින් වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා. දැන් මම හිතන්නේ පළවෙනි උපදේශ පන්තියේම සංසන්දනාත්මක කියන පරියන්කේදී අත්වාගෙන සක්මනේදී ඇස් අරගෙන ඒක නිසා ඇස් අරගෙන භාවනා කරන එක සක්මන් කරන්නේ කොහොමද කියලා එතන ප්‍රශ්නයක් නෑ අනිවාර්යයෙන්ම සක්මන් කරනකොට ඇත්ත ගැරගෙන තමයි තියෙන්නේ. නමුත් ප්‍රශ්න නගලා තියෙන්නේ සතියට මුල් කරලා නෙවෙයි සමාධියට මුල් කරලා. මේ වැඩමුළු අපි කරන්නේ සමාධියට මුල් කරලා නෙවෙයි. සතියට මුල. ඒක කොන්දේම හරු එනවයි කියලා කියන්නේ හොඳටම සතිය තියෙනවා. බිල්ලියම හරු තියෙනවා කියන්නේ තමන්ගේ තියෙන එක දන්නවා. ඉතින් ඒක නිසා මෙතන ඇත්ත එක වහගන්න හදන්නේ සමාධිය ගන්න. සක්මණේදී සමාධියක් අපේක්ෂා කරන්න තිබ්බ ඇත්ත එක වහන්නත් එපා. ඇත්ත එක අරගෙන කරන්න. ඒකට ඇඟ ඇතුලේ නම් හිත තියෙන්නේ තමන්ගේ වේදනා, හැඟීම්, දැනීම් වැටෙනවනම් බොහොම හොඳයි. ඒත් භාවනාවේදී මේ ප්‍රශ්න ගොනු කරලා තියෙන්නේ සතිය මුල් කරලා නෙමෙයි සමාධිය මුල් කරගෙන මේක ඉතින් හන්නේ මේ වැඩමුළුව පුරාවට මේ පටලවිල්ල තේරෙන්නේ. මම මේ නිසා පටන් ගන්න උපදේශපන්තියේ මේක සතිය දිනු කරන්න කරන වැඩමුළුවක්. ඕල සමාධියට හරව ගන්න හැදුවට කරන්න දෙයක් නැහැ. පෙට්‍රල් වාහනයක් ගත්තොත් ඒකට ඩීසල් දාන්න යන්න එපා. දැම්මොත් එන්ජින් එක අවුත් වෙනවා. ඩීසල් වාහනයක් ගත්තොත් පෙට්‍රල් දාන්නත් එපා. වාහනේ මොකද්ද කියලා තෙල් දාන්න. ඒ නිසා මේ වැඩමුළුවේදී අපි කරන්නේ සතිය පිළිබඳ නිසා මේ ප්‍රශ්න කරු ඒකෙන් මං ඉල්ලා හිටිනවා තමන්ගේ සතියේ සක්මණ නිසා දියුණුවක් පෙන්වනවාද නැත්නම් සතිය අවුල් වෙන ගතියක්ද සක්මණේ තියෙන්නේ නැද්ද ගැඩියා හෝ වැහුවා නිසා හෝ කොන්දේ අමාරු බඩේ අමාරු ආපු නිසා සතිය දියුණුවක්ද නැද්ද කියලා මේ සතිය මුල් කරගෙන මේ ප්‍රශ්නේ නැවත වර්ණගන්න මේ සතිවාරදී හෝ පස්සේදී එතකොට Tamandම තේරෙයි මේ පටලැවිල්ල මොකද්ද කියලා. මේ ප්‍රශ්නේ වර්ණගලා තියෙන්නේ සමාධිය මුල් කරගෙන ඒ නිසා එතකොට අනිවාර්යයෙන්ම ඔළුව හැරවිලා තියෙන වෙන තැනකට. ඒ නිසා සතිය මුල් කරගෙන ප්‍රශ්න නගන්න. එතකොට ප්‍රශ්න ලියන කෙනා ලියනකොටම උත්තරේ තියෙනවා. අරයන්ක භාවනාවෙන් ශ්වසනය ආස්වාස ප්‍රස්වාස දිග කෙටි වශයෙන් හුස්ම වැටීමෙන් පසුව ඇතිවන ප්‍රයෝජන කවරේද? තමන්ගේ හිත ඇතුළට ඇවිල්ලා කියලා. නැත්තම් හිත පිට පිට වෙලා තියෙන නන්නතර වෙලානේ. රූප බලයෙන්, ශබ්දාමෙන් කැළිය විදපු හිත දැන් ඇතුළට ඇවිල්ලා ඇතුළට ආවට පස්සේ අර ඉස්සල ප්‍රශ්නේදී කොන්දේ අමාරු දැනෙනවා, බඩේ අමාරු දැනෙනවා. දැන් මේකේ හුස්ම ගන්නකොට දිග කිටි බව දන්නවා. එතකොට වර්තමානයේ අස්පනා අපිට වෙන දේවල් තියෙනවා. ඒකේ කිසිම වටිනාකමක් නැහැ. ඒක කිරුවා කියලා සල්ලි හම්බ වෙන්නේ නැහැ. දේශමාන බාධි හම්බ වෙන්නේ නැහැ. සමාජ තත්ත්වය හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ අපිට මොකකින් හරි කටගැස්මක් නැත්නම් භාවනාව වැඩන්නේ නැහැ. ආනපනේ පෙනුනත් කට ගැස්මක් නැන්නේ අතර ගියකට හම් වෙන්නේ නැහැ. යනකොට ගෙනියන්න දෙයක් නැහැ. දිග දැක්කයි කියලා කොට දැක්කයි කියලා මොකද්ද හම් වෙන්නේ? අපි ගම මේ පැත්තේ කතාවක් දෙනවා නෑවයි කියලා මේ පොහසත් වෙච්ච කවුරුත් නැහැ කියලා. මේ නොනෑරුවම හඩු ගඳ ගන්න. ඒක වෙනම කතාවක්. නෑවයි කියලා පොහසත් වෙන්නේ නැහැ. ඒ වගේ ආනාපාන කොච්චර භාවනා කරත් පොහසත් වෙන්නෙත් නැහැ, ජනප්‍රිය වෙන්නෙත් නැහැ, ලාභ සත්කාර හම් වෙන්නෙත් නැහැ. ඒ නිසා අපි ලාභ සත්කාර හොයලා හොයලා හොයලා හොයලා පොහසත් හොඳටම වෙලා ඔක්කොම ඉවරලා ආනපාන කරන්න හදනකොට වයසට ගිහිල්ලා. ජීවිතේ හොඳම වයස ගත කරනවා ලාභ සත්කාර හොයන්නයි ජනප්‍රිය වෙන්නයි සමාජ තත්ත්ව ලබන්නයි. ඔක්කොම කරලා ඉවරලා බලනකොට ලැබු නටපු තොවිලිකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ දැන් හුස්ම බලපෑම් වෙන ඉතින් හුස්මේ මොකුත් නැහැ නේ. නිකන් හුලන්නේ. දිග පේනවා කොට පේනවා ඉතින් ඇති වැඩක් නැහැ කියලා. නිසා බොක්කෙන්මයි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ ඒක. වරණකින් නැතුණාට හැම කෙනෙකුටම තියෙන ප්‍රශ්නයක්. මොකද භාවනා කරුවයි කියලා මොකද හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා බුදුහාමුදුරන් වැඩි හරිසෝ නත්තල් පප්පා. මොකද හැන්දෑවටල මේසෙකටම රට දාලා යනවනේ. ඉතින් කට්ටිය කියනවා මොකයි බුදුහාමුදුරුත් එක්ක හිරේ කියලා මොකක්වත් හම්බ වෙන්නේ නත්තල් පප්පණ අඩුවානේ. නත්තල් තෑග්ග හරි දෙනවා. ඉතින් ඒ නිසා මොනවා හරි කටගැස්මක් බලාගෙන තමයි අපි මේ භාවනාවක් තියෙන්නේ මොනවා හරි හම්බ වෙනකම්. මුකුත් හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා මොකවත් හම්බ නොවීමම ගැඹීරත්වයක්. ඒක දායක ගැඹුරක් තියෙන්නේ. ඒ මිල හම්බ වෙන්නේ දිගට බැලුවත් එකයි කොටර බැලුවත් එකයි උලන් තමයි. නමුත් ඒක සියලු කාර්යයන්ට වැඩිය දේව කාර්යයටත් උතුම් කරලා මේක දන්නවනම් මම වර්තමානයේ ඉන්න බව දන්න එක තමයි ලොකුම ලාභය. මේක දන්නවනම් 100%ක් සීලේ තියෙනවා ඒකයි ලොකුම ලාභය. මේක දන්නවනම් භාවනාව හරියටම එල්ල වෙලා තියෙනවා ඒකයි ලාභය. ඉතින් ඒව පිළිබඳව අගයක් ආඩම්බරයක් නැත්නම් බූරුවගේ පිටේ අකුරු බැඳලා ඌට ඒක රසය දෙන්නේ නැහැ. ඌට වෙන්නේ මල බරක්. පිටුඳ කරබල බර මොකද බූරුවට අකුරු රසයක් නැහැ. ඒ නිසා කොච්චර ප්‍රයත්න කරන්න ඕනද කියලා බලන්න මේ වගේ කෙනෙකුට භාවනා ඉදිරියට ගෙනියන්න. ඒ නිසා කියනවා කල්යාණ මිත්‍රයි කියලා කියන්නේ දුද්දනං දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති කාටවත් දෙන්න බැරි දෙයක් දෙනවා කාටවත් හිතා ගන්න බැරි කෘත්‍යයක් කරලා දෙනවා යාට මේ එන කෙනහිලි සීරම අහගෙන කරබන ඉන්නකින් කවදද මේ මනසට භාවනා වටනාකමක් ඉන්නේ එතකන් ඉතින් මේක නැවත නැවත දිදී එයා අල්ලලා විසිකොන මොකුත් නැහැ නේ හොලන්දියා බලහින්න කියලා හම්බෙන්නේ නැහැ ඉතින් ඒ දේදී නැවත නැවත විවිධ පැති වලින් කාගය කරලා මේ වෙලාවේ කෙලෙස් නැහැනේ. මේ භාන හරියන වැඩන්නේ. එහෙම නැත්තම් හිතන අන්නත්තරයිනේ කිය කිය ආය ආය යොදවන්න. ඉතින් නැත්තම් දෙන්නම් කරන්න. ඒසා කල්යාණ මිත්‍යයි කියලා කියන්නේ දුද්ද දන් දදාදී දුක් කරං කරෝරි දුක්ඛමං කමති. අම්මලාට තාත්තලාට ඔක දෙන්න බෑ. දේශපාලනඥයන්ට දෙන්නත් බෑ. ආර්ථික විශේෂඥයන්ට දෙන්නත් බෑ. බුදුහාමුදුරුවෝ අම්ම තාත්තත් නෙවෙයි දේශපාලනඥයෙකුත් නෙවෙයි ආර්ථික විශේෂඥයෙකුත් නෙවෙයි වෙනස් කෙනා උඹලට කවදා හරි යගයක් ආඩම්බරයක් තේරෙයි අමාරු වෙටිච්ච දවසක ඒක නිසා ඒකකොට මේ පුළුවන් තරම් හුස්ම දිහා බලලා දිග හුස්ම කෙටි හුස්ම ළඟ හුස්ම ඈත හුස්ම ප්‍රිය හුස්ම අප්‍රිය හුස්ම ගොරෝසු හුස්ම සියුම් හුස්ම අතීත හුස්ම වශයෙන් පුළුවන් තරම් බලලා තියාගන්න ඒක අපි ඉල්ලන වටිනාකමක් කියන්නේ නෑ නමුත් බුදුහාමුදුරන්ට ලොකු වටිනාකමක් තියෙනවා ඉතින් ඒ නිසා වටිනාකම ගැන බලන්නේ නැතුව පුළුවන් තරම් බලන්න දිගින් දිගට හුස්ම දිගේ හිත ගෙනියන්න පුළුවන් දෙයක්. ලිඛිත ප්‍රශ්න දෙකක්ම ඉදිරිපත් කරලා දෙනවා ගරු ස්වාමීන් වහන්සේ ශාලා සූත්‍රය පැහැදිලි කරන්න. ඉතින් ඒ තමයි ඉතින් මේ දවස්වල කරගෙන යන්නේ. ඉතින් කාටද හදිසියක්ද දන්නේ නැති. හැම මේ බහුගේ දවස් කරපු රිට්‍රීට් පහක විතර ප්‍රශ්න යවුවා. යන දවසේ මගෙන් අහනවා සංස දවස් 10ක් හිටියද මට කමටහනක් දෙන්න බැරිද කියලා. යන වෙලාවේ. එහෙම නැත්නම් කියනවා මේ ශාලා සූත්‍රයෙන් බණ ටිකක් අහුවනම් හොඳයි කියනවා. ඉතින් එංගලන්තයේත් ඔය ප්‍රශ්නම ඇහුවා. අහනකොට මයිත් එක හිටපු කැපකාරයව කතෝලික මිනිස්සෙක් පස්සේ බුද්ධ හඬ ආපු කෙනෙක් කාමරට ඇවිල්ලා මට කියනවා මෙන්න මෙහෙමයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ. අපි මිනිස්සු හැන්දෑවේ ඉඳලා උදේ වෙනකන් රෑ 30 රාමායනේ නාට්‍ය බලනවලු. වත් බඳගෙන ගිහිල්ලා ඉතින් උදේ අහනලු මේ සීතාරාමගේ කවුද? කියලා අහනලු උදේ එහෙම නැගිටලා අහනවලු මේ රාමා සීත කවුද? මුළු රෑම නාටකම් බලලා උදේ වෙනකොට අහනවා මේ රාම සීතගේ කවුද කියලා. ඒ වගේ තමයි මේ ප්‍රශ්න කොළ තියෙනවට ලියන ප්‍රශ්නද? එහෙම නැත්නම් මේ වයර් මාරු වෙලාද කියලා මට තේරෙනවා. මේ ශාලා සූත්‍රය තමයි මේ අපි කරගෙන යන්නේ. අපි ඔම යන්නේ මේ දෙමිටි. ඉතින් එතකොට යනකොට පුළුවන් පුළුවන් හරිය තේරෙයි. දෙකේ ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්න දෙකක් තියෙනවා ඒක ඒකම තමයි. ඉතින් අපි අරගෙන තියෙන පැය භාග විතර කාලයක් ලිඛිත ප්‍රශ්න සඳහා මේ සභාවේ වෙන අවස්ථානුකූල වෙන ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා සභාගත කරන්න කියලා මම ඉල්ලා ඉන්නවා. අද ස්වාමීන් වහන්සේ මේ පස්සේ යොමු කරන ඉතින් මට නම් දැයි දවස තමයි නවතවතාවක් අපිට අනුකම්පා කරලා මේ උපදෙස් දැන් මේ වස්තන පස්සේ අර පුතා කියලා උපදෙස් එක තව පාරක් දාලා දෙමු. ඔව් කියපු මොනක්වත් අපිට තේරුනේ නැහැ. අර ස්වාමීන් වහන්සේ අපේ කට්ටිය අහන ප්‍රශ්න ගැන බලනකොට අර උපදේශ පන්තියට හුඟක් සමන් දෙලා නැහැ වායේ පේනවා. ඒ නිසා නැවත වතාවක් වැඩතරහනේ පස්සේ කැමැති අයට ඒක අහන්න නැවසලසලා දෙන්න කියලා කාරණක ඉල්ලනවා. දෙවෙනි එක තමයි ස්වාමීන් වහන්සේ වැඩසටහන් වල සුබෝධාරාම ආදී ස්ථානවල ගියාම මම අපිට සමන් දෙන්න ලැබිලා තියෙනවා. ස්වාමීන් වහන්සේගේ වචනෙන් කතා කරොත් මේ පරියංක භාවනාව වගේ භාවනාවල් පුදුමාකාර විදිහට දැන් ඇත්තම අපි දන්නවා මේ සතිය තමයි පිටව ගන්න ඕනා කරන්න කියලා. සතියෙම තමයි ඕනේ මේ සසරේ නිදහස් වෙන්න අපිට අපි මේක අවබෝධ නිවන අවබෝධ කරගන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දේශනා කරපු අවස්ථාවල කියනවා පුදුමාකාර විදිහට ওই විදේශ රටවල අය මේ වගේ මේ පරියංක භාවනාවක් කරලා ලෙඩ රෝග හොඳට සනීප වෙනවා ඒක අමතර දෙයක්. අපේ අදිස්ථානයේ මේ සිය පිටව ගන්න. නමුත් අපි භාවනා කරන යද්දී අපට වෙන ඒ සම්බන්ධව මේ අයට පොඩ්ඩක් දැනුවත් කරනවා නම් හොඳයි කියලා අර මං අහපු එක අපි ඉතර ගත්තා ඇත්තම නමුත් මේ අය දන්නේ එයාට චුට්ටක් පහදලා දුන්නත් මේ වගේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා මේ වගේ භාවනාවක් කිරීමේදී වයසක කට්ටියට මේ කියන ආසනීය බලරුණත් උව කරගන්න පුළුවන් කියන එක චුට්ටක් පහදලා දෙනවා නම් හොඳයි කියලා කල්නාවෙන් මතක් කරගන්න. ඔතන මේ වගේ දේවල් කතා කරපුවාම අපේ එල්ලේ අවුල් වෙනවා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නය අනුව කියත හැකි නමුත් විශේෂ අවධානයක් දීලා කිව්වොත් මේ භාවනා කරපුවාම මේ කාම සම්පatti වැඩෙනවා රූප ස්වභාව වැඩෙනවා ලස්සන වෙනවා ඒකට වෙන්නේ නිකන් අනවශ්‍ය විදිහට ඔළුවට දාන එක. ප්‍රශ්න මතුවෙනකොට අවස්ථානුකූලව මම කියලා දෙන්නම්. අපි ඕනම ෆැක්ටරියක් දුවනකොට ෆැක්ටරි ප්‍රධාන නිෂ්පාදනය තියෙනවා අතුරු නිෂ්පාදන තියෙනවා. අපි ප්‍රධාන ෆැක්ටරි හදන්නේ අසවල් නිෂ්පාදනය. ඉතින් අපි ඒක කරගෙන යන ගමන් අතුරු නිෂ්පාදන කොටක් තියෙනවා. භාවනාවේ අනන්ත අප්‍රමාණ අතුරු නිෂ්පාදන තියෙනවා. අපි බලන්න ඕනේ පළවෙනි නිෂ්පාදනය ගැන කතා කරලා සහ සහතුරුදායක මන්ත්‍රලාට පස්සේ තමයි අතුරු නිෂ්පාදන ගැන කතා කරන්නේ. පළවෙනි දේ අපි මේ බලාපොරොත්තු වෙන සතිය කියන එක තාම පරණගාගත්තේ නැති කට්ටිය ඉන්නවා නම් තේරුම් ගත්තේ නැති කට්ටිය ඉන්නවා අපිට වෙහෙස බලන්නේ නැතුව ඒකමයි කතා කරන්නේ. කරලා කරලා කරලා කරලා ඊට පස්සේ කියත හැකි ඒක කරනකොට මේ මේ විදිහේ අතුරුපල ලැබෙනවා කියලා. ඉතින් අරක පැත්තක ඉඳලා ආය අතුරුපල කතා කරන්න ගත්තොත් සම්පූර්ණ අවුලක් කරනවා. ඒක වෙස්ට් එකේ කාගෙන තියෙන බුද්ධාගම. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මේ වගේ පිරිසකට ඒක පිළිබඳ ප්‍රශ්නයක් වෙලා නැහැ. මේ පිරිස සද්ධාව තියෙනවා. මේ පිළිසෙට ප්‍රතිඵල පෙන්වන්න ඕන කමක් නැහැ. බුද්ධ ඇදහිල්ල තියෙනවා. අපිට කරන්න දෙන්නේ ඒ ඇදහිල්ල ඒ සද්ධාව තියාගෙන දන්නේ නැති නිසා කීපතාවක් අහනකොට වෙහෙස ගන්න නැතුව නැවත නැවතත් ඒකම කියලා ප්‍රධාන දෙයට එල්ල හතලා දුන්නොත් අතුරු ටික හැදලා යයි. අතුරු පැල ගැන සතුරු කරලිවලා උනන්දු කරවන්න ගත්තොත් ප්‍රධාන ඵලයට හානි කරනවා. ප්‍රධාන ඵලයේ පැත්තකට යනවා. ඒකට අව탁සීරු කිරීමක් වෙනවා. ඒ නිසා මේක වෙන්නේ මේ හොඳ වෙලාව. භාවනාවේ ලැබෙන අතුරු ඵල ගැන කතා කරන්න. ඒ වගේම මේ ඒ මහත්ය කතා කරන තමන් ගැන නෙමෙයි අනික් කට්ටිය ගැන ඒ කණ්ඩායම් නායක වශයෙන්ම කතා කරතයි. මොකද අනික් කට්ටිය ගැන කතා කරන කාටවත් බෑ. ඕන කෙනා ඕන ප්‍රශ්නය අහන. උපතිස්පතිය පිළිබඳව කිසි ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. අද දෙව තුන්වෙනි දවසේ අපේ අර්ජුන වද අරවින්ද අරවින්දත් එක්ක කතා කරන පහසු වෙලාවක ඒක නැවත අහන්න ඒක මං කිව්වේ එන්නේ ඉස්සෙල්ලා අහන්න දෙන්න කියලා. හැම සංවිධායකයෙකුටම අපි පණිවිඩය අවලා තිනවා එන්නේ ඉස්සෙල්ලා අහන්න දෙන්න කියලා මේ මහත්තයාට ඊමේල් ඇඩ්‍රස් එකක් නැහැ. ඉතින් ඒ නිසා මේ කොලේ අවාගන්න විදිය නම යන්න ඉස්සෙල්ලා හදලා දෙන්නම්. ඒක නාරක විදියට අපි කරලා තියෙන එක ඉංග්‍රීසියෙන් විතරයි තියෙන්නේ. උපදේශ පන්තියක් තියෙනවා සංවිධායකයෙක් විසින් අපිට දැක්විය යුතු අනුග්‍රහය එන්නේ ඉස්සෙල්ලා මේ ටික කියලා දෙන්න කියලා. ඉතින් මේ මහත්තයාගේ නම තියෙනවා ඒ ලයිස්ට්ුවේ ඊමේල් ඇඩ්‍රස් එකකුත් නැහැ. යවන්නුනේ නැහැ මම හැබැයි කියලා ඇරියා මේ ඉංග්‍රීසියෙන් ගහලා තියෙන පත්‍රිකා ටික සිංහලට දාලා දෙන්න. මොකද සිංහල ඉංග්‍රීසි දන්න ඔක්කොම නැති නිසා. ඉතින් ඒ ටිකත් හරි ඉස්සලා දෙන්න කවුරු හරි ඉන්නවනම් මේ කණ්ඩායමේ දවුලකලින් එන කණ්ඩායමේ මේ මහතට උදව් කරන්න පුළුවන් ඊමේල් දාන්න ඉංග්‍රීසි දාන්න කෙනෙක්. අපිට යාගෙන් ලොකු සේවයක් සිද්ධ වෙනවා. මොකද පහුගිය දවස්වල වෙච්ච ගනුදෙනු කිසිම දෙයකට මේ කණ්ඩායමට දැනුම් දී ගන්න ක්‍රමයක් තිබුණේ නෑ අපට. ප්‍රධාන ප්‍රශ්න දෙකක් නිසා. ඒ අතින් බලනකොට නුවර පැත්ත පිළිබඳව මගේ තිබුණු අප්‍රසාදේ නැති කරන්න මේ මාතේ ගොඩක් උදව් වෙලා වැඩ කරා. නමුත් මේ මාතේ තනි කකුලෙන් අනමිනේ කකුල් දෙකම නැති කකුල් කැඩිච්ච අස්සේ. මම කියනවා ඒක නිසා අනෙක් කට්ටිය කවුරු හරි යාට උදව් කරන්න ඉංග්‍රීසි දන්න ඊමේල් දෙන ඊමේල් බලන ඊමේල් දීලා පොට්ටේ දුමේ ගහලා තියෙන කෙනෙක් නෙවෙයි බලන කෙනෙක් උදව් කරන්න. එතකොට අපිට පුළුවන් ඒ තොරතුරු දෙන්න. එතකොට යාට පුළුවන් අපි වෙනුවෙන් ඒක සිංහලට දාලා හරි ගැසලා දෙන්න. ඉතින් මම කනගාටු වෙනවා අපි මෙච්චර ඉංග්‍රීසි භාෂාවට වාල් වීම ගැන. මොකද සංවිධානයේ පහසු නිසායි අපි ඒක කරලා තියෙන්නේ. යථාකාරදී අපි සිංහලට හරි ගැස්සන්නම්. ඒ වගේම දීලා තියෙන උපදේශ පන්තිය ලිඛිතව මම හරි ගැසලා දෙන්නම් මේ මාතයට. එතකොට අනික් අයට ලැබෙන්න සලසනද අපි අර මාධ්‍ය වශයෙන් ඉංග්‍රීසි ගත්තා පහසුවට මේ පෞගේ ටිකේ සම්පූර්ණ සංවිධායකයන් අපි පෙළ ගැසීමක් කරා නමුත් දවුල් කරලා කැපිලා ගියා. අපිට සම්බන්ධයක් කරගන්න කෙනෙක් නැහැ. සුබෝධාරාමේ කොහොමඩක්වත් ගොඩ ගන්න බෑ. තහමක්වත් නැහැ සුබෝධාරාමේට කවුරක්වත් ඉදිරිපත් වෙලා ඊමේල් එකක් කියවන්න කෙනෙක්. ඉතින් ලොකු සංසිතක මට වැඩ කරන්න බෑ. මොකද වැඩ වැඩි. ඉතින් මම කරලා තියෙන්නේ ඒක නිකන් මේ හැලෙන්න ඇරලා තියෙන කරන්න දෙයක් නැහැ. මම දන්නවා ගොඩක් වැඩ සේවයක් කරන දණක් නමුත් එක්කෙනෙක්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉදිරිපත් වෙච්ච මනුස්සයා ඇහැරවන්න ගොඩක් වෙලා යනවා. බුද්ධි මරමින්ද ඉන්නේ. මෛත්‍ර කියනකොට මටත් ඉස්සරහින් දුවන කෙනෙක් මට මට බෑ කූද්ද කූද්ද ඉන්න. ඒ නිසා ඒකට පුළුවන් කෙනෙක් ඉන්නවා ස්විච් ආවෙන් ඉන්නවනම් කෙනෙක් ඉදිරියපත් වෙන්න. මට ඒකට ඊමේල් එවන්න පුළුවන් ඒක මට ලේසි නැත්නම් මම පත්‍රිකා ටික හරි ගසලා දෙන්න. එන්න ඉස්සෙල්ලා අහන්න සලස්සන්නේ. ස්වාමීන් වහන්සේ මගේ ඊමේල් ඇඩ්‍රස් එක වහ දෙවන්න කියලා මම ඒක දීලා ඒවල තිබ්බා මම මම බැලුවා පුතා එයාට දෙන්නම අර මොකද ලැප්ටොප් එක අරගෙන යනවා වැඩ කරන තැනට ගෙදර නෑ. මගේ තාපම කියනවා මේ තමනද ඇවිල්ලා තියෙන මොකුත් නැහැ කියනවා. ඒ කියන්නේ මං හරි ගැසලා දුන්නා සංවිධායකයන්ගේ ලයිස්තුවක්. ඒක මං බැලුවා දවුලකල කණ්ඩායමේ ඉන්නවා. ඊමේල් ඇඩ්‍රස් එකක් නැහැ කියලා දීලා තියෙනවා. අර මහත් එක්ක මට කියලා මං එව්වා ඊමේල් නෑ ඒක නිසා දැන් අපි මේ කිව්වට පස්සේ අපි දෙන්නම එකතු වෙමු. අරවින්දට දීලා තියන අරවින්ද සයිකල් එකේ ඉන්නවා. චන්දනේ ඉන්නවා. මමත් පුළුවන් තරම් ওই තොරතුරු එකතු කරලා දාන්න මොකද අපි හැප්පිලා හැප්පිලා කවදා හරි හදාගත්තොත් එතෙන්දල යනවනේ එතෙන්ද යනකම් අපි අන්ධයෝ වගේ ගෝලු වගේ බීරෝ වගේ වැඩ කරන්නේ ඒකට විශාල පිරිසක් පෙළෙනවා අපි දෙන්නේ තුන් දෙනෙක් අඩුපාඩු කරන නිසා විශාල පිරිසක් පේනවා අනිත් තැන් වල දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා සම්බන්ධීකරණයට රෙකෝඩින් වලට එක්කෙනෙක් බලනවා ඊයේ මල්ලේ බලන බලන කෙනෙක් ඉන්නවා කට්ටියට උපදෙස් දෙන්න කට්ටියක් ඉන්නවා ඉතින් එහෙම ඇදිලා ඉන්න ඕන ටික ටික ටික කොහොම ඇදිලා එයි තාම කලබල වෙන්න එපා මේ ස්ථිරහානියක් වෙලා නැහැ. නමුත් කකුල කැඩිච්ච අස්සෙක් එක්ක දුවන්න වෙලා තියෙනවා. ඉතින් කකුල් හතරම තියෙන අස්සෙක් ආවත් අස්ස රේස් එකේදී දැහෙන අමාරුයි ෆයිට් එකක් දෙන්න. අපි අරසරයන් තමයි මේ මහත්මයා මට මේ සැරේ ගිය මාසෙ තමයි මුණ ගැසුනේ මේ මගේ දරුවට කියලා ඒ කියන්නේ පුතා ඉන්නවා ලංකාවට ඇවිල්ලා ඒ ටික හරි ගස්සලා දෙන්න මම මේක බාර ගන්න ස්වාමීන් වහන්සේ ඊමේල් ඇඩ්‍රස් එක ඔක්කොම දීලා මේවා කළා ලේටි කරලා දෙකක් තිබුණට කමන්නේ නම්බර් දෙකක් තිබුණට කමන්නේ ඒකට මට පුළුවන් ඒ වගේ මිනිස්සේ සුබෝදාරාමයටත් දාලා ඒකටත් කොඳුයට පෙළක් දෙන්න ඊයේ පාර මම සුබෝදාරාම ප්‍රසිද්ධියේම කිව්වා කරන්න බෑ ඊට පස්සේ මහත්තයෙක් ඉදිරියට අතන හොඳයි කිව්වා ඉතින් මේ මහත්තයා මට ටෙලිෆෝන් නම්බරයක් දුන්නෙත් නෑ ඊමේල් දුන්නා ඉතින් මාසයක් ගිහිල්ලා තියෙනවා ඉතින් මේ මහත්තයා ආයෙ හොයාගන්න මට මූදට දාපු මාළුවෙක් කල්ලනවා මම ළඟ හිටියේ නෑ. ඒ වෙලාවට ටක් ගාලා ඒ වෙලාවෙම ටෙලිෆෝන් නම්බර් එක ලියන ඊමේල් දුන්නා මම ලියනවා. ඒ මහත්තයන් ආයේ මේ පැත්තට පණිඩක් යනකම් ඉතින් අපි ඉතින් අහස දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා මේ වගේ වැඩවලදී මේක මේ ධර්මයක්වත් ආගමක්වත් නෙවෙයි. අපිට මේ තියෙන sannivedanaya කවුරු හරි ටිකක් දුක් ගන්න ඕන මේකට. මම මේ මනසට බයින් එක තමයි කරන්නේ. ඉබේට කරන්න දෙන්නේ නැහැ මට. එයා දන්නවා මම බන්නේ මොකටද කියලා. ඉතින් ඒකට 40ක් විතර වාසි ලැබුණානේ. ඉතින් එයා ඉන්න ඕනේ ඉක්මන් ඉක්මන් මේව හරි ගසලා අඩුවනේ ඉඳලා හිටලා ලියුමක් ලියලා හරි ටෙලිෆෝන් කරලා හරි මාව අල්ලන්නත් බෑ මොකද මම මේ වගේ ආවට පස්සේ කවුද මාව අල්ලන්නේ ඉතින් ඒ නිසා තුන් හතර දිනක් මැදිහත් වෙන්න ඒකට විශාල පිරිසක් ආනිසංස ලැබෙනවා හැබැයි මැදිහත් වෙන විදිහේ මම කන කපනවා මම හංගඩු සීනවා ඉතින් මට ළඟට ආව එක මම තලනවා මට කරන්න දෙයක් නෑ වෙන ඉතින් එහෙම තල්ුවට කමක් නෑ කියලා හිතන කෙනෙක් බෙල්ල දෙන්න මම මැද්දුම් බණ්ඩයි ලොකු බණ්ඩයි එකවර කපන්න මම එල්ලන්නේ නෑ දෙන්නම කපනවා මම සන්තෝෂ වෙනවා ඉතින් ඉදිරියපත් වෙච්ච ප්‍රසාර තමයි මම බනින්නේ මේ දෙන්නේ කියන නන්දෙන්න මම අරවින්ද මේ වෙලාවෙන්පත් කරනවා අද්ද ලියලා දෙන්න ලියලා දීලා අරවින්ද දාන්න තාරණ ඇඩ්‍රස් එක දීලා මෙන්න මේ කට්ටියට දවුලකල වෙනුවෙන් නුවර කණ්ඩායම වෙනුවෙන් මේ තොරතුරු ටික යවන්නයි කියලා මම පහුගිය ටිකේ බලාගෙන හිටියා ඕගොල්ලන්ට තොරතුරු යන්නේ ඉතින් සම්බන්ධ වෙන්න ක්‍රමයක්වත් නැහැ හරි දැන් දැන් තේරෙනවනේ අවශ්‍යතාවය. හරි මම දැන් කිව්වනේ කිව්වනේ දැන් ඒක නිසා අදම ඒ නුවර හතරපත් දෙනෙක් නල්ලා ඉස්සෝදේ යන අරවින්දට. ඒකට අරවින්ද ඒක ඊමේල් එකට දායි. දැන් ඉන්න සර්කල් එකේ ඉන්න අයට ඊට පස්සේ නුවර වෙනකොට මෙන්න මෙයාට කතා කරනවා. දැන් මේ කට්ටියට කතා කරන්නේ. ඒකට මෙයාගේ නායකත්වය තියාගන්න. නමුත් නායකත්වයේ ධාන වෙන කෙනෙක් ඉන්නොත් sannivedanaya. ඒ මනුස්සයා හැබැයි ඊමේල් නිතර බලන කෙනෙක් වෙනවා. විශේෂයෙන්ම අර ගොනු එනකම්. එතකොට සම්මතිකරණ යනවා. හිතක මට අපහසුතාවුත් නෑ මගේ පුතා දරුවා විශ්වවිද්‍යාල කම්පියුටර් ඉංජිනේර කෙනෙක්. ඒත් එයා කොළඹදා වැඩ කරන්නේ. ඒකේ දාලා තිබ්බ නිසන්න ඒකේ සයිටර් ගියාට පස්සේ මගේ ඊමේල් ඇඩ්‍රස් එක තිබ්බා ස්වාමීන් වහන්සේ. ඒකේ ප්‍රධානකමාරි මම කියන විදිහට පහුගිය ටිකේ රිසර්ච් ඕගනයිස් කරන කට්ටියට ආදාර තොරතුරු ආවේ නෑනේ ඔයාලට. ඔව් ආවේ නැහැ. ඒක නිසා අපි දැන් කරන්න හදන්නේ මොන කොයි කොයි දෙයියට හරි කමන්න වැඳලා අරවින්ද දැනුවත් කරලා තියන්න. අරවින්ද චන්දනයි මමයි තාරයි අරුණයි දැනුවත් කරાવી. ඊට පස්සේ මෙන්න මේ කණ්ඩායම වෙනුවෙන් මෙන්න මෙයාට මෙයාගේ නම පාවිච්චි කරන්න කියලා. ඕගොල්ලෝ වගේ බලාගන්න ඒක කොහොමද නායකත්වයක සම්බන්ධීකරණය කරන්න කියලා. ඒ නිසා අපි හිතාන ඉන්න දේ වෙන්නේ නැහැ. හිතන්නේ නැ දේ වෙන එකක්. නමුත් ලෝකෙ සිද්ධ වෙන දේ වෙන එකක්. අපි දැන් මේ වෙලාවට කියන්නේ මූණට මූණ හම්බ වෙලා මේ දෙක අතර තියෙන සම්බන්ධ සංනිවේදන කරන්නේ මේ ඔක්කොම මහන්සියෙන් නෝන දෙයක් නෙවෙයි. දන්න කෙනෙක් කෙනෙක් දෙන්නෙක් ඉදිරිපත් වෙන එකයි තියෙන්නේ. එතකොට අපිට සංවිධානය කරතයි. මොකද ඊට පස්සේ යන්ත්‍රානුකූලව යන්නේ. යන්නේ නැත්නම් යන්නෙම නැහැ. යන්න පටන් ගත්තොත් දිගට මේ වගේම කරුණා කරලා ඊමේල් එකක් ආවට පස්සේ අඩු ගන්න ඊමේල් එක ලැබුණයි කියලා ආන්සර් කරන්න. මං කියූපේකමයි හම්බුනේ හරියට හරි කියලා ගෙදර ඉන්න එපා. මට අවල් දාශයක ඊමේල් එක ලැබුණා. එක්ක මම කැමතියි. එක්ක මට අකමැති කියලා ෆීඩ්බැක් එකක්. උගව දෙන කෙනා හරි සෝක් හොඳයි කියලා බුදිය ගන්න. ඉතින් අර මිනිහා නිකන් අහස දිහා බලන මොකට ගියා දන්නෙත් නැහැ නැතුව දන්නෙත් නැහැ. අපි අපේ ලංකාවේ ක්‍රමේ පණිවිඩයක් ඇරියට පස්සේ යකා කවදාකවත් ඇවිල්ලා කියන්නේ නැහැ පණිවිඩය දුන්නද ගත්තද උනා. එයා ගෙදර පණිවිඩය දීලා උගෙදර යනවා. යවුම් මිනිස්සු බලා ඉන්නවා කිසිම ලැබිච්ච බවක් ඕ හරි වැරද්දක් නැහැ. ඔය ධම්මසන්ති හඳුරු ඉන්න කාලේ පණිවිඩයක් කරපුවාම හනුම යවනවා වගේ හරිනේ. බලිගෙට ගිනි තියලා හරිනේ. ඉතින් ආපුවා මාන ධම්මස මොකද ඇවිල්ලා කියන්නේ? එයා බෑ කිව්වා. යකෝ බෑ කියන එකත් උත්තරයක් නේ. හා කියන්නම නෙවෙයි පණිවිඩය හරිනේ. දැන්නලා කියනවා ඊමසේ බෑ කිව්වා. බෑ කියන එක උත්තරයක්. මොකටද ඇවිල්ලා කියන්නේ බෑ. නැත්නම් කොහෙද සම්බන්ධීකරණය වෙන්නේ? අපි යදින් අන්තිම ලංකාව කියලා කියන්නේ ඒකට හේතුව අපි නිතරම ජොලියේ ඉන්න જાතියක්. ඕටි දෙකෙන් සතුටු වෙනවා. ඒ මනසට ආයි ස්තුති කරන්න යන විදිහ දෙයක් නැහැ නේද? එයා දන්නව ඇති කියලා හිතාගෙන ඉන්නවා. අර මනුස්සයා අහස දිහා බලලා ඉන්නවා කොහෙන් හරි මේක අපි ඇක්නොලෙජ් කරනවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ මේක ලැබිච්ච බවට ස්තුතිය කියන එක ඒක ලොකු තොරතුරක්. දැන් බහුවේදී ගියේ එහෙන් එන්නේ නැහැ. එන්නර මම දන්නවා මේෙන් තොරතුරු යන්නෙත් නැහැ, එහෙන් එන්නෙත් නැහැ. අනිත් එක මම මේ ධාරණවට කියවෙලේ මේ යවන කට්ටිය තොරතුරු ලැබුණු බවට උත්තරයක් ගෙන්න ගන්න කියලා. එක එක්කත් උත්තර දෙන්නේ. යවන පණිවිඩ ලැබුණද කියලා? ඉතින් ඒකකොට නිකන් තනි අතින් අප්පුඩි ගන්න හදනවා. අප්පුණ අද්දක අප්පුණ නැත්නම් අප්පුඩියක් එන්නේ නැහැ. ඒ නිසා අනික අනිත් පැත්තෙන් සම්බන්ධීකරණය කරනකොට මම කියන්නේ මේ 40ක් වෙනුවෙන් අපි කතා කරන්නේ. එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. එක්කෙනෙක් ඉදිරියටලා කියවුවොත් ලুকু පිරිසක් ආනිසංස ලබනවා. ඒ ගිය පාර අපු ගාල්ලේ කණ්ඩායම ඒකට ආදර්ශයක් පෙන්නලා ගියා. තුන් දෙනෙක් විතර එකතු වෙලා ඒගොල්ලෝ ඒ නිසා තුන් සැරයක් හම්බෙලා තියෙනවා. ඔල සුදු අඳින්න ඕනේ. මේ උපදේශ අහලා තියෙන්න ඕනේ. මේ මේ විදිහට කරන්න ඕනේ කියලා 60ක් ගෙන්නලා 40ක් තෝරාගෙන 40 ගෙනල්ලා බාර දුන්නා. යන දවසේ කිව්වා මේ ඔක්කොම සංවිධානය කරලා අපි එන්ඩිසල් රැස්වීම් තුනක් තියෙන මේ ආවේ කියලා. ඉතින් ඒක පාඩු නෑ. මොකද මේ හම්බෙන වෙලාවෙ ඉතින් නරක දෙයක් කතා කරන්නේ නැහැ. ආනාපාන සතිය ප්‍රයෝජන කියලා මම හිතන්නේ අර අපි සාමාන්‍යයෙන් මේ වෙලාවට අර වෙන දේවල් ගැන හිතන්නේ නැහැ අර අකුසල් සිතුවිලි එහෙම එන්නේ නැති එක වාසියක් නේද කියලා මම. ඔය ඒක තමයි නැත්තම් අපි බාහිරේනේ. බාහිර ගියාට පස්සේ මොනම සීමාවක් නැහැ කෙලෙස් වල. දැන් අඩුවන්නේ හිත ගියේ ඇතුලේනේ. වෙන ආනිසංසයක් නැහැ. සබ්බපාපසා කරන සිද්ධ වෙලා. වචනෙන් අකුසල සිද්ධ වෙන්නේ නැහැ, කයෙන් අකුසල සිද්ධ වෙන්නේ නැහැ, හිතෙන් අකුසල වෙන්නේ නැහැ. ඉතින් කාටද මේ ලෝකේ ඉන්න జగතිකුට කියන්න බලන්නේ එක චිත්තක්ෂණයක් හරි අකුසල නැති චිත්තක්ෂණයක් තිබුණා කියන. එක්කිනෙකුට මේ ලෝකේ කියන්නේ මේ තරම් හැම චිත්තක්ෂණෙම කෙලෙසිලා. නමුත් ආනාපාන දන්න චිත්තක්ෂණේ අකුසල නැහැ. සුද්ධ වශයෙන්ම නැහැ. ඉතින් ඒ හම්බෙන දෙයක් නැහැ. අකුසල නැති බවයි කියන්නේ. ඉතින් ඒක මොකක්ද අකුසල නැතිකම කියලා හෙවොත් මොකක්ද කියන්නේ? කෙලමෝලෙන් නම් ලනින්න වෙන්නේ එතකොට. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කෙලෙස් නැති හිතක්. කෙලෙස් නැති හිත හරහානේ අපිට වෙන දෙයක් කරගන්න පුළුවන්. ඉතින් ඒක තේරෙන්නේ නැත්තම් ඒ කියන්නේ මේ කූඩල්ල කොට්ටේ උඩ තිබ්බට ඌට ඒක රසය තේරෙන්නේ නැත්තම්. ඒ වගේම පිරිසුදු වුණාට පස්සේ පිරිසුදුකම අගය කරන්නේ නැත්තම් ඒක ඒක මොනම කෙනෙකු හරි වෙහෙසයි. ඒකේ ප්‍රශ්නයක් අහනකොට ආගෙන ඉන්නකොට හරි වෙහෙසයි. ඉතින් මේ මනුස්සයාට බූරුවක පිටේ හකුරු බැඳගෙන බූරුවට රස තීරෙන්නේ නැත්තම්. නමුත් වෙහෙස ගන්න එපයි කියලා කියනවා. මොකද අපිත් හැම නැගිටින මනුස්සයෙක් නැගිටින වගේ මෝඩ ප්‍රශ්න අහලා මෝඩ කමෙටි නිසා නැවත නැවතත් කියලා දන්න ක්‍රමයට මේ උත්තර දී ගන්න ඕනේ. ඒ වගේම ඉතින් මේ පිරිසක් එක්ක වැඩ කරනකොට එක සැරින් වෙයි කියලා හිතන්න එපා. ගොඩාක් සැරයක් ඒ ප්‍රශ්නෙම හිතලා උත්තරත් දීලා වැරදිලා ආයෙත් කරලා තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා කියන්නේ මේ වගේ මේ වගේ භාර දුර කාර්යයක් මරැඳී කරන්න බෑ. දෙදුනාට පස්සේ කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. ඒ මේක කී සැරයක් කරලාද මේක මේ හරියට පට පිටපොට යන්නේ නැතුව පට බේර ගන්න පුළුවන්. ඒ නිසා ඒ ලැජ්ජ වෙන්නත් එපා. හයිය හති තියෙන පුළුවන් තරම් මේ ටික කරලා තියාගන්න. යන්නේ කොයිද කියලා අහනකොට මල්ලේ පොල් නොකියන්නේ මෙන්න මේකයි මේකේ කෙරෙන්නේ කියලා. ඒක ලේසි වැඩක් නෙවෙයි. නමුත් හරි අමාරුයි සාතික කළ දෙන්න. හරි අමාරුයි සාතික කළ දෙන්න. මේ භාවනා කරන්නේ මොකටද කියලා ආහන ප්‍රශ්නෙට උත්තරේ හොයන්න. අවසරය පනවන්න ඕනේ. තිබුණු ගැටලු නම් මෙහාට පස්සේ ස්වාමීන් වහන්සේ ගොඩක් निराකරණය වුණා. සෝනස් දැන් මම ගත්තොත් පුද්ගලිකව මම දැන් කියන්න වෙන්නේ සෑහෙන කාලයක් සිට ආනාපාන භාවනා විතරයි මම අත්දැක බැලුවේ පරික්ෂණ කරේ හැම වෙලෙම. නමුත් මෙතන ගැළවීමක් ගැන මට හරි වැටහීමක් තිබුණේ නැහැ. අන්තිමට මෙතන ආවට පස්සේ මේ සක්මණයි ඔබ වහන්සේගේ මේ කමඨාන් ලියලා දීපු ක්‍රමය අනුව මට හිතෙනවා මේ ගුණ සංයෝජනෙන්වත් මේ විඳ ගන්න මේකෙන් පුළුවන් කියලා දැන් ස්වාමීන් වහන්සේ මේකට වෙන අමතර මොනවා හරි කරන්න තියනවාද මොකද මම වෙන කිසිම භාවනාවක් වෙන කරලා නැහැ ආනාපානෙම විතරයි කරේ මේ ගැන පොඩ්ඩක් පහදලා දුන්නා නම් මොකද මට වෙන ගැටලු නැහැ දැන් හිතේ මේක කරගෙන යන්න පුළුවන් කියන හැඟීම තියෙනවා දිගටම ඉච්ඡා තමයි ඒක දිගටම මේ ප්‍රපංච නොකලීසු තැන් වල ප්‍රපංච කරන්න එපා සැක නොකළ යුතු තැන් වල සැක කරන්න එපා. අපිට කලාතුරකින් තමයි පෙරමඟ පෑදෙන්නේ. පෑදිච්චාම ආලවට්ටම් කරන්න බෑ. ඒක දිනු කරන්න. ඒක ස්මාර්ට් වෙන්න යන නරකයි. හම්බෙච්චලා ඒක ඒ වැඩේ එහෙම යන්න අරින්න. ඒක කලාතුරකින් තමයි අපිට පොඩ්ඩක් මේ වගේ අනේ අන්තන් තිබුණ බරපතල ප්‍රශ්න ටික නැති වුණා කියලා කියන්න රක්කත් විශ්වාසයක් මේ ලෝකේ හම්බ වෙන්නේ විශාල අවතනම අපේ මේ කෙලෙස් වලට ලැජ්ජ නැහැ. එයා ඒකෙත් සැක කරනවා. ඒකෙත් ප්‍රපංච කරනවා. ඔය හිත හිතනක හරිද දන්නේ නැහැ, වැඩි කරන්න පුළුවන්ද දන්නේ නැහැ, අඩු කරන්න පුළුවන්ද දන්නේ නැහැ ඒ එතනදී ඒ කරන දේ මේ කාලයන ආශ්‍රයයකට වැටෙනවා. ඒ නිසා අපිට ගන්න මේ ට්‍රැෆික් ජෑම් එකේ ඉඳලා ඊට ආව මිනිස්සයා වටපිට බලන්නයි තේ බොන්නයි මෝත්‍රා කරන්නයි පටන් අරගත්තොත් ඒ න්‍යාය නම් දන්නේ මේ ට්‍රැෆික් ජෑම් එකේ ටෙන්ෂන් එක නැති වෙච්චලා වැඩි කරගන්න එපායි. ආර හම්බ වෙච්චලා දියන්න ඕනේ. ගියාට පස්සේ ආයෙ ට්‍රැෆික් ජෑම් එකක් වෙලා නම් ඔය බහලා ගිහලා මොනවද කරුවත් කමන්නේ. අන්න ඒ වගේ අපිට ඉඩ හම්බ වෙච්ච වෙලාවේදී මේක අවස්ථාවාදී වැඩ පිළිලක් භාවනා කියන්නේ කලදුටු කල බලයලා. කෙලස් කියලා කියන්නේ එතන සැක කරන තෙපර බාන. ඉතින් වැඩි වලින් කියමක් තියෙනවද නැහැ වෙන මොකද්ද තියෙනවද නැහැ කියලා වටපිට බාන එක කියන්නේ අටිවාණී භාවය කියලා. අපටිවාණී කියලා කියන්නේ වටපිට බලන්න බා කෙලින්ම බලන්න. කර උරහිසට උඩින් හැරලා බලන්න එපා. මේ වෙලාව ආවට පස්සේ මේකේ තව වැඩ ටික තියෙනවා. තමන්න තියෙනවා පාර තියෙනවා පාර කරගන්න. අපපටිවාණි අසන්තුෂ්ඨිතා කියලා කියනවා. ಗುಣ දෙකක් ඕනේ. අසන්තුෂ්ඨිතා කියලා කියන්නේ දැන් ආනාපානෙ මම දන්නවා විතරයි ඩිංගිත්ත වැඩ ගොඩක් තියෙනවා. ඒක ඉවර කරන්න. ඒ වෙලාවේදී තේපර බාන්න එපා. වඩපිට බලන්න එපා. සැක කරන්න එපා. ප්‍රපංච කර කර ඉන්න එපා. එතකොට වෙන්නේ අසත්පුරුෂයෙකුට කඩුව දුන්නා වෙනවා. ඌ කපනවා. ඌ කෙලෙස් වලට කිසිම තතක් කරන කම්පාවක් නැහැ. සැක වලට කිසිම බයලජ්ජාවක් නැහැ. අපි එතනින් මරනවා මැච්චාවයි මම මේ හම්බෙච්ච ඉර කියනවා කියලා ගියාට පස්සේ වැඩේ සිද්ධ වෙනවා. ඒ නිසා ආනාපාන විතරයි දන්නේ කියලා කියනවනම් මම හිතන එක ලොකු නම්බුවක් කියලා. ඒ ඒකට ප්‍රයෝජන දැන් උදේ අපේ අඳුරනේ භාවනා කරනකොටත් මම මට තේරුණා දෙයක් මේ කය කියන්නේ හරි අහිංසක දෙයක්. කය කිසිම මේ මෙතෙන්ට සම්බන්ධයක් නැහැ. මේ හිත තමයි නඩුකාරයයි, උරයි මේ හැම හැම දෙයක්ම මේ හිත හිතෙන් දැන් එකක් හදලා දීලා අපේ ආම්ඳුරෙන් අහ අහනවා කියන එකට වෙනමම කියනවා මෙතන මේ ආනාපානේ බලද්දි. ඉතින් මම ඒකයි කල්පනා කරේ මෙතන සම්පූර්ණ දේවල් ඇති කරන්නේ අර චිත්‍රපටයක් බලනවා වගේ සම්පූර්ණ මේකක් තියෙන්නේ අපි මේක බලාගෙන ඉන්න එක විතරයි නේද ස්වාමීන් කරන්න තියෙන්නේ මගට යනකොට භාවනා මගට යනකොට මනෝපොබ්බංගමා ධම්මා මනෝසිට්ඨා මනෝමය කියලා එකක් තියෙනවානේ සීල ධර්මයන්ගේ පූර්ණංග මනසයි මනස ශ්‍රේෂ්ඨයි සියල්ල මනෝමයයි තමයි සතුටින් ජීවත් වෙන කෙනෙක් කියනවනේ සතුටින් තමයි ඉන්නේ මං හරිය කනගාටු වෙනවා ඉතින් කනගාටු වෙන්නවා ඉතින් කවුද කවුද එපයි කියන්නේ සතුටු වෙන්නට එපයි කියන කෙනෙකුත් නැහැ කනගාටු වෙන්නට එපයි කියන විදිහට එයා හිතනවා කනගාටු ප්‍රකාශ කිරීම ලොකු භාර දොර යුතුයකමක් සතුට අපේක්ෂා හිතනවා පාටියක් දාලා කෑ ගහලා අඬහැර පානක යුතුයකමක් කිය. මේ දෙකම හිතේ වර්ණ ගැනීමක් විතරයි. සතුටව කනගාටු වෙනවා කනගාටුව සතුට හොඳට මතක තියාගන්න කනගාටුවට කවදාකවත් ජීවත් වෙන්න බෑ සතුට නැතුව. සතුට කවදාකවත් ජීවත් වෙන්න බෑ කනගාටුව. අපිට පේන්නේ මේ දෙන්න දෙකොටක හිටියට ওই දෙන්නට විල්ලජ්ජා දින දෙන්නෙක් නෙවෙයි. අපි වෙලා තියෙන්නේ අර සතුරු උඩ දාන එකයි කනගාටු වල හැවෙන එකයි මානව අයිතිවාසිකමක් කරගෙන. ඔය තකතිරුකම්. ඊට ගියාට පස්සේ තේරෙනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. විහාරේ යුගෝ දයා යුවා. what you see that you are. එතකන් අපි මේ ආවේග වලට යට වෙලා ආවේග කියන කන්දට යට වෙලා තැලිල නිර්කිලා ජීවත් වෙනවා. ඒ මං පහුගිය දවස්වල ඇවිදිනකොට අබෞද්ධ මිනිසෙක් හොඳට ආධ්‍යාත්මික දියුණු කරගෙන තියෙනවා. එයා කියනවා එයාගේ ගුරුවරත් එක්ක කතා කරලා ඉවරලා දේශනා කරනකොට එයා කතාවේදී කියනවා මේ සතුට කනගාටුව එහෙම නැත්නම් මොන හරි මානසික ආවේග කියලා જાතියක් තියෙනවානේ. ඔය එකටවත් මම නැචෝ ජීවත් වෙන්න බෑ. හැබැයි මට පුළුවන් ඕව නැතුව ජීවත් වෙන්න. එච්චරයි අපි තීරුම් අරගන්න. ඒක ඔක්කොම ඇවිල්ලා අපේ ඇඟෙල් වෙන්න හදනවා. ඒකට කියන්නේ උඹට බෑ මිනිස්සු මේ මම නැතුව ජීවත් වෙන්න. උඹ දැනගනින් මට පුළුවන් උඹ උනේ ඇතුළේ ජීවත් වෙන්න කියලා. ඒක කියපු වෙලාවේ මට දැන් වාසගේ ඉදිරිපත් කිරීම කොච්චර ලස්සනද කියලා. මේ ආවට පස්සේ ඊමේල් එකක් ආවා. පුටි. ඒ කියන්නේ දැන් දෙන රෂ්‍යාවේ රාජ්‍ය නායකයා. එයා කියලා දෙනවා පාර්ලිමේන්තුවේදී සුළු జాතියින් බෑ අපි නැතුව ජීවත් වෙන්න රුසියාව. නම රුසියාවට පුළුවන් සුළු జాතියින් නැතුව ජීවත් වෙන්න. ඒ නිසා සුළු జాතියින් කැමති නැහැ රුසියෙන් ඉඳිට මේක හිටපළ බඳම් ඵලයක්. විනාඩි 5ක් කප්පුඩි ගහවල පාර්ලිමේන්තුවේ අපි කැමති නැහැ ශාරියා නීතිය මෙහෙ දාන්න. මුස්ලිම් මිනිස්සුන්ට ඕන නම් රුසියන් විදිහට හිටපන්. බන්න බලන්න. රුසියාවට ඕනේ නැහැ සුළු જાති. සුළු જાන්ට ඕන නම් මෙහෙ විදිහට හිටපන්. එහෙම නැතුව ඔක්කොමලා කියන පදවලට රටන්න පටන් අරගත්තොත් අපිට ආධ්‍යාත්මයක් නැහැ. මේ එක මානසික ආවේගයක්වත් ඉසුඹුලණ්ඩ චිත්තක්ෂණයක් අපිට වේක වෙන්න දෙන්නේ නැහැ. මාර වදකියෝ අපි හිතන ඒතන ඒගොල්ලන්ගේ වදවලට නටන එක ලොකු දෙයක් කියලා. ඔබ බම්බු ගහගන්නේ උඹට ඕන පදයක්. ඔබ ගහන්නේ මම ජොලිය ඉන්නවා. මොක්කාවත් ඉන්නේ නැහැ. අහලකට ඉන්නේ නැහැ. මේක භාවනාවෙන් ඉහළට ගියාට පස්සේ තමයි ඒක තේරෙන්නේ. එතකන් සීලයක් වඩු කරන නිසා සමාධියක් වඩු කරන නිසා ප්‍රඥාවක් වඩු කරන නිසා නිතරම නිකට අල්ලන හරි හරි ශෞත්‍රි කුණු පංචස්කන්ධේ දෙත් කිං කිය කිය ඉතින් ඉන්නවා. ඉතින් ශෞත්‍රි තමයි ඒක. ඉතින් මේ මේ හිත දිහා මෙතන ශෞත්තු වෙන තේ වෙන මොන කරන්නේ? ඔය මොන ශෞත්තු ආවත් අපි වර්තමාන මොහොතට කෙලෙසෙන්නේ නැහැ. ඒසා කියන්න ඕනේ ආවේගයකට කියන්න ඔබට බැමිනියෝ මම නැතුව ජීවත් වෙන්න. ඔබ දැනගන්නේ මට පුළුවන් ඔබ නැතුව ජීවත් වෙන්න. ඔබට ඕන නම් ඔබ තැවියන් නිකන් ඉන්න. මම යනවා ජොලිය මම ඊගා මොහොතේ සන්තෝෂෙන් ඉන්නවා කියවම ඌව නිකන් අලුග සාදාලා ගියා වගේ ඌව නිකන් ඇට්ටි හැලිලා යනවා. බඳ වෙලා යනවා. ඒකට තෙදක්කුව. ඒකටයි බුදුහාමුදුර කියන්නේ මාව අදාහගන්නේ උඹලා සාක්‍ය සිංහයෝ වගේ රහත් වෙලා නැති උනට රහත් කෙනෙක් වගේ හිටපන්. සීලය අදිස්ථාන කරපන්. සමාධිය ගනින් ඵලයක්. ඊට පස්සේ තියෙනවා මේ අපි විශ්ින් ඉන්නේ මං කියන්නේ අර ත්‍රී වීලර් වල ගහලා තියෙන එකක් මම මේ කියන්නේ ජීවිතේ මල් අපි විහිං පල් සම්පූර්ණ බුද්ධ උත්පාද කාලයක් හම්බෙලා තියෙනවා සම්පූර්ණ මනුස්ස ආත්ම වාහක් ලැබිලා තියෙනවා සම්පූර්ණ ෂණ සම්පත්‍ය හම්බෙලා තියෙනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා පැවිද්ද තියෙනවා ධර්මයේ තියෙනවා. ඒ දුෂ්කර සම්පatti හයම තියෙද්දී අපි උදේ ඉඳලා හැන්දෑනක පාටි දානවා නැත්නම් කනගාටු වෙනවා. මේට වෙඩි තක තීරුකමක් තියෙනවා. ඉතාලම දුර්ලභම හයම ලැබිලා පොඩි පිනකින්ද මේවා ලැබිලා තියෙන්නේ අපිට. අපිට පුළුවන් තටමල බුද්ධ උපාද කාලයක් ඇති කරගන්න. තටමල බුලඳ මනුසාත් භාව ගන්න ඒ ඔක්කොට පින තියා. ඒ ලැබිච්ච පිනෙත් අපි මොකද කරන්නේ? අර ආවයිකට යට වෙලා මේ ආවයිකට යට වෙලා අනේ අනිච්චන් කියලා අනුන්ගේ අනුකම්පාව ලබන්න බලාපොරොත්තු කිසි කෙනෙක් අපිට අනුකම්පා කරන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා අපිට තියෙන ලැබිච්ච සිත්තක් කෙනේ පිරිච්ච ගතියේ, සම්පatti කර ගතියේ, එළඹ සිටි ගතියේ අප්‍රමාදීව පුරුලා තියාගන්න. ඒකට කෙලෙස ඉන්නේ නැහැ. කෙලෙස තැවිල වැද ගන්න තැනක් නැහැ. මම තුන්වෙනි සැරේටත් කියනවා ඒක කරන්න සෑහෙන භාවනා කරලා හිත ආඩ්‍ය වෙන්න ඕන. සම්පatti කර වෙන්න ඕන. සන්තුෂ්ටි කර වෙන්න ඕන. එතකොට පේන්න පටන් අර ගන්නවා කෙලින් කරලා ඉදිකට්ටක් තිබ්බට පස්සේ කොච්චර කුණුවක් කෙරුවත්, දූවිලියක් කෙරුවත්, වැලියක් කෙරුවත්, අබවැක් කෙරුවත් උඩ කඳුලක් එකක් හිටින්නේ නැහැ. ඉදිකට්ට කෙලින් කරලා මොන්න තරම් වැක් කෙරුවත් ඉදිකට්ට මොදල මොකක් හරි පැත්ත දැමලා දැම්මොත් මොකද වෙන්නේ? ඉදිකට්ට පැත්ත දැම්මොත් යට වෙනවා. උදාහරණයක් මේ කෙලින් කරපන් සතිය පිටවපන් අප්‍රමාදවයන් සතිමත්යන් වැටෙන වැටෙන කුණු වලින් වෙන්නේ මොකද? ඉදිකට සුද්ධ වෙන එකයි. පිරිසුදු වෙන එකයි. මොකද ඒක සතිය පිහිටවන්න මේ එක්කිනවටකත් කිසිම අඩුවක් නැහැ දෙන්නේ අතර වෙනසකුත් නැහැ. ඔක්කොටම සමාන පිනක් භව සම්පත්තියක් හැකියාවක් තියෙන්නේ බෑ කියන විදිහට දෙන්නත් බෑ. බෑ බෑ කියන මට සතිය පිටවන්න බෑ කියන දේ බෑ තමයි. ඉතින් ඒකට සින්දුවක් කරනවා බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ බෑ බෑ. ඉතින් බෑ කියන එක කොයි වෙලාවෙ හා කියයිද කියන එකක් කියන්න බෑ. ඉන්න කරන්න බෑ. ඔය බෑ බෑ කියන එක කපාරට හා කියන්නේ ගම හා තමයි. ඌ වෙන මිනිහක වෙලාවයි. අපි මේ වෙනස ඕන වෙලාවක අපේක්ෂා කරන්න. ඕන වෙලාවක අපි අපේක්ෂා කරන්න ඕනේ පෙළෙන කෙනා සතුට වෙනවා. බෞද්ධය බෞද්ධ වෙනවා. සද්ධාන දෙක සෞද්ධ වෙනවා. යුඑම්පී කාර්යය ශ්‍රී ලංකාව වෙන්න පුළුවන්. ඉතින් තියාන ගියාම මොකද ප්‍රශ්නයක්? මේ වෙන ස්ථානයක මේ භාවනා පුරුදු කරලා තියෙනවා. එතකොට මේ ආනාපාන සතිය හොඳින් වැඩුණාට පස්සේ ආනාපාන සතිය මේ ආනාපාන නිමිත්ත ප්‍රකට කරගෙන සංවේදනා බලනවා කියලා එකක් එතන කරනවා. එතකොට මේකත් එක්ක එකේ ගැටලුවක් තියනවද නැත්නම් සංවේදනා කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. ආනාපානයයි සංවේදනයයි දෙක අයින් කළා සතියට සාපේක්ෂව ප්‍රශ්න නගන්න බෑ. ප්‍රශ්න නගන්න බෑ. ස්වාමින්වහන්ස එතකොට මේ ආනාපානස් නෙමේ හිත එකඟ කරගෙන අර හුස්ම රැල්ල දිහා බලලි වෙලා හොඳට හුස්ම රැල්ල වැදෙන තැන හොඳට වැටුණට වැද මේ Tamanට දැනුණට පස්සේ ඇඟේ තියෙන වෙනස්කම් සිදුවෙන එක එක වේදනා කැක්කුම් ඉරිවැටීම් ඒවා ගැන අවධානය යොමු පිළිවෙලිය යොමු කරන්න කියන එක තමයි හෙදී කරේ සතිය කියන වචනේ පාවිච්චි කරන තියෙන බය එක සැරයක්ක සතිය කියන වචනේ පාවිච්චි කරන්නේ මම ඉල්ලීමක් කරත් කොච්චර හිත චපලද කියලා බලන්න මම කිව්වා මේ සතියට සාපේක්ෂව ප්‍රශ්න ගන්න කියලා ඒ වචනේවත් පාවිච්චි කරන්න බයයි ආයෙසට ප්‍රශ්න ගන්න බෑ සතියට සාපේක්ෂව ප්‍රශ්න ගන්න බෑ. ස්වාමීන් වහන්සේ අර ආනාපාන සතිය හොඳින් සතිය වැඩුණාට පස්සේ එතකොට හොඳට ආනාපාන සතියේ හොඳට සීය පිහිටි වෙලා තියෙනවා. එතකොට ඇඟේ දැනෙනවා එක එක මේ දැන් ස්වාමීන් වහන්සේ හිටි වැටීම් කැක්කුම් වේදනා එක එක දේවල් දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඒ දැනෙන ඒවා ගැන අවධානය යොමු කරනවා. අවධානය පාවිච්චි කරන සතිය කියන වචන පාවිච්චි කරනවා. <laughs> දැනෙන ඒවා පිළිබඳ සතිය යොමු කරන්න කියන එක තමයි එතෙන්දී කරන්නේ. එතකොට මේකයි දෙක එතකොට පරියංකේයි සක්මණේ අතර වෙනස මොකක්ද? පරියංකේදී ස්වාමීන් වහන්සේ එක තැනකට අපි අවධානය යොමු කරන්නේ. කොතැනද? නාස්පුඩුව. ඔව් ආනපානට. සක්මණේදී? සක්මණේදී ගමනේදී පයේ කීප තැනකටම ඒ කරලා සිහිතටත් අර පාදයේ ගෙනියනකොට සිතත් සම්බන්ධ වෙනවා. ඒකට මේ කකුල් දෙක මාරු වෙනවා වම් දකුණ වශයෙන්. මම කියන ඔය ඉස්සලහව ප්‍රශ්නේ සක්මණේදී ආනාපාන සතිය පෙන්නනවා අර සක් පරියන්කේදී සක්මණේදී අනිත් තැන් වල සංවේදනාවන්ත ප්‍රශ්න සතිය පිටවනවා. ඉතින් ආරකම තමයි ඉතින් මේක. මොකද්ද ඒකට වෙනස? මට ඒක පැහැදිලි වුණේ නැහැ ස්වාමීනන්ත ඒක දැනගන්න. නෑ පැහැදිලි නැති ප්‍රශ්නේ ආන්නේ සත්‍යෙ නෙවෙයි. සතිය මුල් කරගෙන ප්‍රශ්න නගන්න උත්තරේ තමයි. අපේ ප්‍රශ්නේ තියෙන්නේ මේ අනම්මනම් අල්ලගෙන කරන දේ. හැම වෙලාවෙම සති කන්නාඩේ සතිය කියන කාචේ දාලා බලන්න ප්‍රශ්නයක්ම නැහැ. අපිට සතියක් ඕනේ කරලා ආනපානෙ තියෙන විවිධ අරමුණු දිගේ සතිය පිටෝනේ. අරමුණ මාරුණා කියලා මොකෝ ප්‍රශ්න නැහැ. සතිය නම් මම කියන අවශ්‍යතාවයේ සතිය නම් වඩන්නේ සතිය නම් සතියෙන් සතුට වෙනවා නම් අරමුණ මාරුණා කියලා ප්‍රශ්න නැහැ. එතකොට අර කමෙන්ට් එකයි කිරෙන් බද්දත් ඔබෙයියා තෙලෙන් බද්දත් ඔබෙයියා කිරෙන් බද්දත් තෙලෙන් බද්දත් ඔබෙයියා බල ඔබෙයියා කියලා බම්බදයක් තියෙනවා. උමහා ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙන පැති වලින් බැලුවොත් ඒ මනුස්සයා වෙන මිනිහෙක් මෙයා බෞද්ධයෙක් මෙයා සිංහලයෙක් මෙයා පැවිද්දෙක් උක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ සතියට අදාළ වෙන අරමුණක මාරුණා සතිය තියෙනවා නම් බලන මැට්ටෙන් වත් කවන්නේ බිය වල්ලනවා නම් මැටි බලනවා මොකෝ අපිට නිකම් බලනවා මොකෝ මේ අපි ප්‍රශ්නේ දිහා බලන ප්‍රායෝගික පැත්තෙන්. ඔය එළිය සායමෙන් ආලවට්ටමින් ප්‍රශ්න දිහා බලන්න පටන් ගත්තොත් ප්‍රශ්න ඇති කරන ප්‍රශ්න විසඳෙනව නෙවෙයි. තේමාවට දාන ප්‍රශ්නේ. සතිය වඩන්න තිය පුළුවන් ක්‍රමයකට වඩන්න. ඒ සම්ඥාන්ත එක ඒ සම්ඥාන්ත මේ අපිට දැන් අර බුද්ධාරාමයේ අවුලකට කණ්ඩායමයි කියලා මේ මන් මේ ඇවිල්ලා තියෙනවා මිට ඉතලා මේ මම අපි තනියෙන් කතා කරලා ආවේ ඉතින් එහෙම එන්න බැයිද කියලා මොකද මේ මගේ යාළුවෝ කිස්ස දෙනෙකුත් මෙතන එන්න බැස්සුනේ මට මේ මහත්තයා කිව්වා ඉඩපාඩු මදි ප්‍රශ්නයක්. ඉතින් එහෙම සම්බන්ධ වෙන්න බැරි කමක් තියනවාද කියලා දැනෙනවා. වෙබ් එක තියෙනවා. අපේ වෙබ්සයිට් එක. ඒ සංවිධායකයන් ආන වෙබ්සයිට් එක ඕනම කෙනෙකුට වෙබ්සයිට් එක කරා ඉන්න පුළුවන්. කැමති නම් කට්ටියක් විතර සංවිධායකය කරා ඉන්න පුළුවන්. මේක තමයි මම කියන්නේ sannivedanaya මධිකම් පාඩු කන්දේ. ඒකට අපිට ආර්යගේ පහසුව කැමැත්ත අකමැත්ත ඕනේ නැහැ. ටෙබ් එකට ගියා ඇප්ලිකේෂන් එක විසර දැම්මා. එච්චර. මයික් එකට කතා කරන්න අපි ඔක්කොටම මේ කතා කරන්නේ. ඉස්සෙල්ලා මේ ආවේ මම තනියෙන් කතා කරලා අපි දෙන්න මහත්තයයි මයි දෙන්නම ඊට පස්සේ ගිය සැරේ අපි ආපහු යනකොට කිව්වට පස්සේ තමයි මේ මහත්තයාගේ මේ ටෙලිෆෝන් නම්බර එකයි දුන්නේ නුවර කට්ටිය එහෙම එන්න කියලා. ඊට පස්සේ තව එන්න හිටියා. එතකොට මහත්තයා කිව්වා ඉඩපාඩු මදි කියලා. අර මගේ ඒක නිසා තමයි ස්වාමීන් වහන්සේගෙන් දැන් ඒක දැනගන්න. අපිට මුල් ක්‍රමයේ කියලා දෙන්නේ. නිසන වලට ඇප්ලිකේෂන් අපිට ලබන්න කියන්නේ. එතකොට සංවිධායක කාර්ය අරහා එනවනම් ඒජන්සි කෙන්ද ටිකට් එක ගන්න නැත්නම් කෙලින්ම එයාලයින් එකට ගිහින් ටිකට් එක ගත්තද කියන කැමති නම් ට්‍රැවල් ඒජන්ට් හරහා යන්න කෙලින්ම එනවා බලන්න නැත්නම් නැත්නම් උසාවියට පෙරක දොරේ කරා කතා කරන්න පුළුවන් නැත්නම් කෙලින්ම ගේදායි මට පෙරක දොරේ නේ මං කෙලින්ම කතා කරනවා ප්‍රශ්නයක් නැහැ. උසාවියේ සාධාරණ අයිතියක් තියෙනවා. පෙරකදුර වල්ලන්න හැම කෙනාටම බෑ. පෙරකදුර ඇල්ලුවා නඩුව වරාදයි හිටතරිය. කෙලින් කතා කරන එක ලාභයි. මේ වගේ පෙරකදුර කලින් නඩුව වරාදයි ඉතින් අහන්න දෙයක් නැහැ. මොකද උන් කට් එක තියාගෙන වැඩ කරන්නේ හැම වෙරකදුරම කට් එක තියාගෙන නඩුව පෙරදුනක් දෙනවා තුගේ කට් එක තිබ්බනම් අනිත් පැත්තට හරි දාක් කියනවා. එහෙම නෑ ස්වාමීන් වහන්සේ මහත්තයා. අවස්ථාවකට දුන්නා. මං කිව්වේ අර තවත් අයට එන්න ඕන නිසා. ඕගොල්ලන්ට වැඩි එමාත්‍ය මම දන්නවා. ඔතන සමහරවිට දෙන්න යකිනවා නම් කි වැඩිපුර එන්න මහත්තුරු දෙනෙක් එනවා කියලා සුමාගට විතර කිව්වා මහත්තුරු දෙන්න ආවේ නැහැ. මේ එතන කරන්නේ මම දන්නවා එක්කෙනෙක් කෙනෙකුගෙන් එක්කෙනෙක් කතා කරනවා ඒක කුණු අරපයක් මට. කතා කරන ඕන කෙනෙක් මගේ ළඟට වුණාට මම කතා කරනවා. ඔය එක එක කෙනා ගැන කතා කරන කට්ටිය කවදාවත් නිවන දන්නෙත් නැහැ, සතිය දන්නෙත් නැහැ. ඒගොල්ලෝ මේ මොකද්ද ඔය ගන්සපා බිස්නස්. මම ගන්සපා බිස්නස් කරන්නෙත් නැහැ. ගොණයි කරත්තේ වික්කම. මම කෙලින් එන මිනිහෙක් එක්ක වැඩ කරනවා. ඌත් එක මට ඕන දෙයක් ලේසියි. කතා කරන ඕන කෙනෙක් මම කවුරු හරි කෙනෙක් කතා කරනවා මගේ මනසයි කියන්නේ ඇහෙන්නෙත් නැහැ මට. අන්තකාල අපේ පැත්ත කට්ටේ ඉදිනුත් මම එදිනෙක දාගන්නත් ආවදී ඉවරයි. අවස්ථාව දුන්නේ නැහැ. අවස්ථාව දුන්නා මේ අපේ තව ඒ කට්ටේ එන්නේ ඉදිනුත් ඉතින්. නෑ මම ඔය ප්‍රශ්නේ මම ඔළුවට ගන්නෑ. මම මම හැම ඊමේල් එකම කියනවා කෙනෙක් ගැන කතා කරන්න එපා. බොම්බ ගැන කතා කරපන්. ඒ සම්පූර්ණ කචිත්‍ර වෙනස් ඒක එක නගන මේ මේ නඩුකාරයෝ පෙරක දూరుවරා කතා කරන්න කියන තන්නේ කර කාලේ නාස්ති වීම. ඒ නිසා මම ගෙලින් කියලා දෙන්නේ ගෙලින්ම කතා කරා මිනිස්සුත් එක්ක අවස්ථාව ගන්නව නම් ගත්තා හරිනම් හරි එච්චරයි. එතකොට ප්‍රශ්නකුත් නැහැ. මේ ආර්යගේ මෙයාගේ කතා අඤ්ඤම් පඤ්ඤ අපි පැති කියන්නේ හොඳ කතාවක් කියනකොට. අඤ්ඤම් පඤ්ඤම් කතා. ආර්යගේ සුභ සාධනයයි මෙයාගේ වැඩයි ඒ වැඩේ වෙන එකක් නෙවෙයි. ඒක ඒකුරුල මේ මොකද මේ මේ කතාව තියෙන්නේ ඊසොප්ගේ උපමා කතාවල මං හිතන්නේ. ගෝයන් යායේ ගස් ටිකක් එකතු කරලා කැදල්ලක් බඳලා කිරිලියක් අන්තිම දවස් ටිකේ බිත්තර දානවා. ගොයන් කපන වෙනකොට පැටවුයි ගිලින්න ඕනේ. ඉතින් පැටවු දැන් එළියට ඇවිල්ලා කූඩුවේ ගොවියා ඇවිල්ලා කියලා යනවා පුතේ දැන් නම් පැහිලා අපි ඔක්කොම නෑදෑයින්න පණිය කරමු එහෙට කපමු කියලා. පැටවු ටිකට හැනවා කෙලිය තමයි දැන් ඔන්න හෙට ගෝයන් කපන කියලා අම්මා කෑමාවට අවදි කරනවා අම්මා උඹ කෑම හොයන්න ගියාම ගොඩක් වෙලා යන වෙනකොට හෙට ගෝයන් කපනවා මේ කට්ටිය එන ගෝයන් කපනවා අම්මා ගානක් නැතුව යනවා කියලා කෑම යනකොට පහුවෙන්ද ගොඩියා ගොවියවිලා කියන බලපන් නෑ දෑ ගැන විශ්වාස කරන්න කියලා කියලා වුණා වැඩි. ආවි නෑනේ කෙක්කත් ආවේ නෑ. අපි එහෙම නෙමෙයි. යාළුවන්න කියලා හෙටනම් ෂුවර් එකටම කපනවා කියුවා. ඉතින් පැටව වේදා කිව්වලු අම්මා එදා කඩවන හිටියන මොකද හෙටනම් ෂුවර්. නෑ දෑ නෙමෙයි දැන් යාළුවෝ කෙනලා කපනවා කිව්වා. දැන් අම්මයි ගියාම එන්නේ නෑ බෑ ගන්න. කෑම නෙමෙයි අපිට තනක් ගන්න කියලා. කිරිලි ගාහනක් නැතිලු කෑම යන්නේ කියලා. ඊටසේ ගොයියා පුතාට කියන බවෙන්ද දැක්කනේ යාළුවෝ කරව කෙලියේ උන් එන්නෙත් නැහැ. හෙට උඹයි මමයි කපනවා කියනවා. කිල්ලි කියවලු එහෙනම් හෙට යන්න ඕන. ගොවියෙක් ගොබරට බහින දවසේ වැඩේ වෙයි. ඔය යාළුවෝ එක එකක් කරන්නේත් නැහැ. නැහැදා එකක් කරන්නේත් නැහැ. කිරිලි දාන්නවා. එනිසා ඔය එක එක නලව කරන කිසිම ගනුදෙනුවක් මම මේ මේ සෝච්චාවෙන් වැඩ කරන තැන පාන්නේ කරන මිනිස්සේ. ඒක අරක කරන්නේ මේ කරන්නේ කියලා කවුරු කිව්වට එක් එක් කරන්නේ. ඒ මිනිහා මං එන්නම් කිව්වොත් ආව ෂුවර් වෙනවා. මිනිහා කරලා දෙනවා. මේවා මේ අමිහිරි සත්‍ය ටිකක් මේකේ තියෙන්නේ. වැඩි වෙනවා නම් මිනිහාව කරා අරය වන්නම් මෙයා යවන්නම් ඒක ඔක්කොම බයිලා. දෙන වැඩ නෙවෙයි. ඔයගොල්ලෝ තාම ඔය විශ්වාස කරන නිසා ඔයගොල්ලන්ට ඔය උයාගත්ත බත කන්න නැත්තේ. එලාගත්ත පැදෙල පුතියන්න බෑ. මේ ලෝකේ එක්කෙක් විශ්වාස කරන්න බෑ. මොකද මාට මාවත් විශ්වාස නැහැ. ඒ තරම්ම අනාත්ම ධර්මයක් ලෝකේ වැඩ කරන්නේ. අනිත්‍ය ධර්මයක් ලෝකේ වැඩ කරන්නේ. දුක්ඛ ධර්මයක් වැඩ කරන්නේ කොයි එකක් දුකට හේතු වෙනවා, කොයි එකක් අනිත්‍යට හේතු වෙනවා, කොයි එකක් අනාත්මයට හේතු වෙනවා. ඉතින් තවත් එකෙක් මොකටද අපිට තියෙන දුක මනිද? තමන්ට තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම මදිද? තව එකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මම ඔය ඊමේල් එකට එවුවොත් කවුරු හරි පුතා ගැන හරි අම්මා ගැන හරි මං කියන මේ උඹට තියෙන නෝනේ දැන් කතා කරපන් ඔය උඹේ හැමෙන් එහා පැත්තේ තියෙන කිසි දෙයක් මම කතා කරන්නේ මම ඒක දවසකට හතර සැරයක් අත්දකින දෙයක්. කෙලින්ම සතේ කතා කරනවා ඉවරයි. දරුවා ගැන, අම්මා ගැන, අයියා ගැන, ආණ්ඩු පක්ෂය ගැන, පක්ෂය ගැන, සමිති ගැන කතා කරනවා කියලා කියන්නේ කද්දාකත් වෙන වැඩද. ඒකට උගෝ කියලා ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මට උඹලා එක්කටවත් උදව් කරන්න බෑ. උඹලගේ උදව් උඹලා කරගනින්නලා මෙන්න කරන හැටි මම කියලා දෙනවා. මයි දිහා බලන්න දෙන්න එපා. පිරිනුවම් පාන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සංග්‍රහණය කතා කරලා කියනවා මගේ හත් පහක විශ්වාසයක් සංඝයා ගැන නෑ නැත්තම් බලාපොරොත්තුවක් නෑ සංඝයා මං ගැන බලාපොරොත්තු වෙන්න එපා මං හිට පිරිනුවම් පානවා මං පිරිනුවම් පාවෙයි කියලා මේක වෙනසක් වෙන්න බෑ එහෙමනම් මේක සාසනයක් වෙන්න බෑ මං බලන්න කියන්න ඕනේ කියලා තියෙනවා සර්වඥන්සේ හිටියත් නැතත් මම සංඝයා ගැන අපේක්ෂාවකුත් නැහැ සංඝයා ගැන මම අපේක්ෂා කරන්නත් එපා මම යනවා එහෙම නැත්නම් මේ මේ ඇඟලුම් කෑමක් නෙමෙයි තියෙන්නේ. මේකේ ඇති නෛර්යානිකත්වයක් නැහැ. ධර්මයකට වැඩ කරනවා නම් මූල ධර්ම වල වැඩ කරනවා මේ මූල ධර්ම එක කරගත්තා මූල බැනිල්ලක් නැහැ. කෙරෙන තියෙන වැඩේ කරන්නේ. අපිට මේක රසණය අපිට මේක ඒකාකාරී වගේ අපිට මේක නිකන් යාන්ත්‍රිකයි වගේ කියන නිසා අපිට පද්ධති දුවන්න බෑ. කිසිම කෙනෙක් කිසිම කෙනෙක්ට කතා කරන්න යන්න එපා. අවිවෘත පද්ධතිය තියාගෙන ඉන්නේ ගෙලින්ම ගියා කියලා ගත්තා. හරහා යනවනම් ආදීනව දැනගෙන යන්න ඒකකට ප්‍රශ්නයක් වෙන්නේ හොඳයි අපි අරගෙන තියෙන පැයක පමණ කාලයක් ඒ නිසා මම හිතන අපි ගොඩාක් කතා කරේ භාවනට අදාළ ධර්මයට අදාළ කරුණු නෙවෙයි සමාජ ධර්ම නරක නෙවෙයි නමුත් මේ වගේ වෙලාවක් ගන්න ගොඩක් වෙලාට අපේ භාවනා ජීවිතය තොරතුරු කතා කරන්නයි ඒ නිසා අපි මෙතනින් ධර්ම සාකච්ඡා නතර කරනවා අපි තුනට පැයකක් පරින් පස්සේ නැවත රැස් වෙනවා පරියන්කයකට. ඉතින් ඒ තාක් මේ ධර්ම සාකච්ඡාව සම්බන්ධයෙන් සියලු දෙනාටම තෙරුවන් සරණයි.